ඒ යනවා අපි හැමදාම දවසට පැයක හොයිටුත් වැඩි කාලයක් මේ සූතානුග්‍රහිතේ පිණිස ධර්ම කොටාශයකට හිත යොදනවා නැත්නම් බණහන්. ඉතින් ඒ සඳහා අපි ඉදිරියෙන් තියාගත්තේ සර්වඥාන්සේ විදිහින්ම ශ්‍රී මුක දේශනාවක් වශයෙන් දේශනා කරන්න ඉදිලා සංගීතකාරක ස්වාමීන් වහන්සේලා විසින් මජ්ජිම නිකාය පොතට ඇතුල් කරපු මේ වත්ත සූත්‍රයයි ඉතින් සමහර සංස්කරණ වලක වත්තුපම සූත්‍රය කියලා සඳහන් කරලා තියෙනවා දෙකෙන්ම අදහස් කරන්නේ මේ රිදි කඩක උපමාව වත්තරේක උපමාව. ඉතින් මේකෙදී සර්වජන් වහන්සේ ඒ මතුවෙච්ච අවස්ථාවේ හැටියට සංඝයා වහන්සේලාට මතක් කරලා දෙනවා මහණෙනි යම් කිසි කිලිටු වෙච්ච වස්ත්‍රයක් එහෙම නැත්නම් කුණුතර වෙච්ච වස්ත්‍රයක් රදන් ගන්නවන්නක විසින් නැත්නම් වර්ණයට වස්ත්‍රයට වර්ණ ගන්නවන්නක විසින් ඒක නිල් පාට හෝ රතු පාට හෝ රත්තරන් පාට හෝ මඩටිය පාට හෝ වර්ණ භාජනයක දැම්මට ඒක දුර්වර්ණ වෙනවා විෂම වර්ණ වෙනවා ඒ වාගේ තමයි යම් කිසි කෙනෙක්ගේ හිතේ උපක්ලේශ සහිතනම් නැත්නම් සංකිලේශ සහිතනම් ඒ කෙනා ඒකාන්තයෙන්ම මරණයන් මැත්තේ අපායට යනවා කියලා. ඉතින් මේ දෙකේ බලනකොට පේන්නේ බොහොම දුරස්ත සම්බන්ධයක්. ඒක තවදුරටත් විස්තර කිරීම සඳහා ඒකේ නැස්චාර්ත පැත්ත සර්වචනාංශී කාවට උපමා උපමේ ගලපනවා නමුත් මහණී යම් කිසි කෙනෙක් පිළිසිදු වස්ත්‍රයක් මල එහෙම නැත්නම් කුණු නැති වස්ත්‍රයක් අරගෙන ඒක අර විදියට රත්තරන් පාට හෝ මදටිය පාට හෝ කහ පාට හෝ නිල් පාට රතු පාට වර්ණයකට දැම්මොත් ඒක බොහෝම සම විදියට වර්ණය උකහ ගන්නවා අන්න ඒ වගේ තමයි යම් කිසි කෙනෙක්ගේ හිත සංකලේශ වලින් නැත්නම් කෙලස් වලින් දවුපක්කලේශ වලින් තොරන ඒක නා ඒකේ ඒකාන්තයෙන්ම ඒ පිරිසුදු මනස නිසා මනෝවිතක්ක පිරිසුදු නිසා හිතියට වැඩිය හොඳ තැනකට සුගතිකට යනවා කියලා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් තමන්ගේ අර්ථ සිද්ධිය අර්ථ කුසලය බලාපොරොත්තු වෙනවා නම් ඒක නම් නිතරම තමන් ඇසුරු කරන්නා වූ වස්තු පරිභෝග භවභෝග සම්පatti ගැන හිතලා ඒක සැපක් ඒක දියුණුවක් ඒක අභිවෘද්ධියක් කියලා කල්පනා කරාට ධර්මය හැටියට වැඩ වෙන්න වෙනකොට එනත්නම් ධර්මානුකූලව බැලුවොත් ඒකේ නායේ කොච්චර වස්තු භාගෝග සම්පත් තිබුණා දුගති ගාමි වෙන්නේ ඉඳී තියෙනවා මොකද හේතුව හිත කෙලෙස් සහිත නිසා සංකිලේත නිසා කෙලෙස් වලින් ආචීර්ණ වෙච්ච නිසා උපක්ලේශ සහිත නිසා ඒ නිසා Taman tattwa siddhiyak artha kusalayak කැමති කෙනා ඒ උපභෝග පරිභෝග වස්තු භෞතික වස්තු මොනතරම් තිබුණත් ඒ කෙනා Tamange හිතසුව පිණිස අර්ථ කුසලය පිණිස අර්ථ සිද්ධිය පිණිස කටයුතු කරනවා නම් තමන්ගේ හිතේ තියෙන ආ වූ පක්ලේශ පිළිබඳව තීබුද්ධි ඇති වෙලාවේ ජීවිතයේ ප්‍රථම යාමේ කලු කිස්ති බියදී භද්‍ර යෞවනයේදීම සලකා බලනවා නම් ඒක නියම ආත්මනුකම්පාවක් වෙනවා. තමන්ට තමන් කරගන්න අර්ථ සිද්ධියක් වෙනවා. ඒක නිසා සර්වඥාන්සේ මේ වාගේ අසන්නන්ගේ සංවේගය පහල කරලා සර්වඥතා ඥාණයෙන් සියලු මිනිස්යන්ට එමත් ආදියොත් සියලු පෘථග්ජනයන්ට මේ විදියට ඇංගිලා ඉඳලා අනවින කරන්නා වූ උපක්ලේශ ලයිස්තුවක් මේ සූත්‍රය සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි කෙරුවේ පසුගිය දවස් තුනේ ඒ ලයිස්තුවේ පැමිණිච්ච ආකාරයට මේ එක එක උපක්ලේශයක් අඳුනා ගන්න උත්සාහ කරපු එකක්. අපි පළවෙනි දවසේ ඒ අවිද්‍යාව එහෙම තමයි විසම ලෝභය නැත්නම් දැඩි ලෝභය පිළිබඳව යම් යම් ප්‍රමාණයක් අපි කර්ම සාකච්ඡා කරා. ඊගාවට ඊයේ දවසේ ව්‍යාපාදය එහෙම නැත්නම් තරහව උපක්ලේශයක් වශයෙන් තියාගෙන අර ක්‍රමයටම තමයි අවිද්‍යාව විතම ලෝභය වගේම මේ ව්‍යාපාදයේ කියනා වූ තරහව පිළිබඳව අපි යම් ප්‍රමාණයක් කියේ වෙලා ගත්තා. අද තුන්වෙනි එක අපි එකතු කරගත්තා ක්‍රෝධය පිළිබඳව කෝධෝ කියන වචනය. ඉතින් මේ වෙනකොට අපි අවිද්‍යාව ව්‍යාපාද කෝධ කියලා තුනක් අපි ලයිෆ් එකට ඇතුල් කරගෙන තියෙනවා. ඉතින් මේකේ බලනකොට තණ්හාව, අවිද්‍යාව සහ විෂම ලෝභය වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ව්‍යාපාදේ සහ ක්‍රෝධය දෙකම ද්වේෂයට වැටෙන චෛතසික. නමුත් මේකෙදී සම්බන්ධතාවයක් අපිට දැක ගන්න පුළුවන්. සර්වචනාංශේ ආර්ය අෂ්ටාංග මාර්ගයේදී පෙන්වන මිච්ඡා සංකල්පවල කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා තමයි විග්‍රහයක් තියෙන්නේ. වැරදි දෘෂ්ටි සහිත කෙනාට හිතට පහළ වෙන විතක්ක තුනක් තියෙනවා. ඒ වෙනත් අයගේ හිත 100ට 100ක්ම මේ විතක්ක තුනෙන් ආකීර්ණ වෙලා සංකීර්ණ වෙලා කෙලසිලා තියෙනවා. පළවෙනි එක තමයි කාම විතක්ක. අපි පළවෙනි දවසේ තේරුම් ගත්ත විදිහට කාම විතක්ක අපිට විවිධාකාරයෙන් කායික වශයෙන් වාචසික වශයෙන් මානසික වශයෙන් බලපානවා. ඉතින් අපි සීලයක් අරසා කරනකොට සතුන් මැරීමක්, හොරකම් කිරීමක්, කාමීත්‍යාචාරයක් විදියට අපි විතමාචාර වෙන්න හේතුව මේ කාමය විතික්‍රමණය වීම උල්ලංඝනය වීම සමාජ රීති රීති ඉක්මවලා සිවිල් නීති ඉක්මවලා අපි අන්සතු මරන්න අන්සතු වස්තුව සොරකම් කරන්න එහෙම නැත්නම් අනුන්ටතු කාම වස්තු විෂම විදියට පරිභෝග කරන්න යනවා. ඉතින් ඒක අපි වැඩි කල් කරන්න ගියොත් එදා සාකච්ඡාවේදී මතු කරගත්ත විදියට තමන්ට තමන් අත්තානුවාද බය කරන තමන්ට තමන් විවිචනය කරගන්නා වූ දෙස්ති ගන්නා වූ අති අනාගතය තමයි යන්නේ. මන කරන කාට පවුමීය මීදී විඳින කාට වේ දුක් දැඩි වේ ඉනිසේ කිව්වා වගේ ඇහෙන් කියන්නේ ඒව කරත් කවදා හරි ආගේ හිතට හොරා කරන්න බැරි නිසා හිත දෙස් දෙනවා එහෙම නැත්නම් අනුන්ගේ දෝෂ අහන්න වෙනවා පරානුවාද බයට ලක් වෙනවා එහෙනම් මේ සිවිල් නීතිය කඩපු නිසා හිරේ ඉලක්ක වටින්න වෙනවා මේ ඔක්කොම මෙලොව වශයෙන් අපි දකින අත් දකින්න පුළුවන් දේවල් නමුත් සර්වචනාතේ කර තව එකක් එකතු කරනවා මරණින් මත්තේ දුක්ගති වෙනවා අපාගාමී වෙනවා. ඒක අපි අත්දකින්න බැරි නිසා අර 160ක් 175ක් කරුණ අනුව අපිට හිතා ගන්න වෙනවා. එහෙම නැත්නම් හිතන්න පුළුවන්. යම් කෙනෙක් මේ කාම මිත්‍යාචාරය කරමින් බොරු අපරකම් කරමින් සතු මරමින් ඉන්නවනම් අපායට යන්න දෙයක් නැහැ මෙලවදීම අපාය තමයි. නිතරම තමයි තමයි දෙද්දී ගන්නමින් අනුන්ගේ බැනුම් අහමින් නීචයට බය ජීවත් වෙනවා කියන එක තපායක් තමයි. ඉතින් යම් කිසි කෙනෙක් ඒක දැනගෙන අපි තුන් සීලෙන් අරසා වුණා කියලා. නමුත් මේ ව්‍යාපාදය අවිද්‍යාව නැත්නම් විතම ලෝභය ඒ ගොරෝසු ඝන බහල ස්වરૂපේ නැති කරාට හිතේ තාම හොල්මන් කරනවා පරිඋත්ථාන වශයෙන් ඒකට අපි කාම ඡන්දය කියලා කියනවා. ඒ කාම ඡන්දයම තමයි මේ මිච්ඡා සංකල්ප වල කාම විතක්ක වශයෙන් සටහන් කරලා තියෙන්නේ. ඉතින් ඒකට සර්වජන් වහන්සේ මිච්ඡා විතක්ක වෙනුවට ගත යුතු සම්මා විතක්ක වශයෙන් සඳහන් කරලා තියෙන්නේ නෙක්ඛම්මය. නික්මීම ඒ නික්මීම අභි අභිනිෂ්ක්‍මණය ගීගයට හැර යාම වශයෙන් සඳහන් කරලා තියෙනවා. නමුත් අදහස් කරන්නේ මේ විවිධාකාර අරමුණු දෙකේ හිත දුවනවා වෙනුවට අපිට මධ්‍යස්ත වූ පිළිසිඳ බැලිය හැකි වූ එක අරමුණක හිත තබා ගැනීම ඒ නිසා ඒ බොහෝ අරමුණු වලින් වෙන් වෙලා එක අරමුණක හිත තබා ගැනීමට ගන්න ප්‍රයත්නයට අපි කියනවා සීලවන්තයා විසින් කරන සමාධි ශික්ෂාව කියලා. ඒක හරියියොත් එයාට ඒ කාමචන්ද පිටු දැකලා හිතේ ඒකෝදි භාවය එහෙම නැත්නම් ඒකාග්‍ර භාවය එහෙම නැත්නම් අපි ප්‍රිය වචනේ කියලා කියන සම්පිතතුතු වෙන වචනේ සමාධිය ලැබෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ කාම විතක්කය නැත්නම් කාම උපක්ලේශය එහෙම නැත්නම් කාම සංකලයේ දුරු කරනවා නම් එයා ඒක දුරු කරන්නේ එක අරමුණක හිත තබා ගැනීමෙන් එහෙම නැත්නම් හිත ඒකාග්‍ර සමාධිගත කිරීමෙන් ඒකාග්‍ර කිරීමෙන් මේ උපක්ලේශය මේ සංකලයේ පිටු දකින්න පුළුවන්. ඒක අපි පළවෙනි දවසේ කරපු සාකච්ඡාවේ ධර්ම දේශනාවේ නිකන් සාරාංශ වශයෙන් ගන්නවා. ඊගාවට කියනවා ව්‍යාපාදය ව්‍යාපාද කියන්නේ ද්වේෂය තරහව ඉතින් මේ තරහව පිටු දකින්න අපි ව්‍යාපාදය කියන නීවරණය ගත්තොත් අපේ ආචාර්යවරු පෙන්ලා දීලා තියෙන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාව අනුව ප්‍රීති චෛතසිකේ පහළුණොත් විතරයි ඒක නාට තරහවක් නැති කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් තරහවට තරහ වුණාට තරහ වෙන්න එන්න කේන්ති ගත්තට තව තරහ වැඩෙනවා මිසක් තරහවට ඒක ආහාරයක් වෙනවා මිසක් කවදාකවත් තරහත් එක තරහ වෙලා තරහ නමන්න බෑ. ඒ නිසා අපි කලාවක් ඉගෙන ගන්න ඕනේ තරහව වෙනුවට හිතේ ප්‍රීතියක් පහල කරගන්න. ඉතින් මේක තමයි කවුරු පිළිගත්තත් නැතත් මෛත්‍රිය කියලා කියන්නේ. යම් කිසි සිද්ධියක් අපිට සිද්ධ වුණාට පස්සේ ඒ සිද්ධිය හැම වෙලාවෙම පරමාර්ථ වශයෙන් බැලුවොත් කනගාටු වෙන්න පැත්තක් තියෙනවා හතුරු වෙන්න පැත්තක් තියෙනවා. කිසිම දෙයක් මේ ජීවිතේ ඇත්තේ නැහැ. සංතාතන්දස සංසිද්ධි වල නෑ 100% කනගාටු වෙන දේවල් ඕ 100% පිට වෙන දේවල්. මේ දෙකෙන් පුත්තඥය භාවික මනසක් නැති එකන හැම වෙලාවෙම මේ කනගාටු වෙන කාරණා ඉදිරිපත් කරගෙන නිකතල්ලි තියාගෙන බැන බැන Taman කාලකණ්ණි කියලා හිතාගෙන එය කරපු අයට දොස් කියාගෙන පුදුමාකාර වෙහෙසක් දරතයක් දැවිලි තැවිලි විඳිනවා. නමුත් ධර්මයේ අර්ථය ධර්මය ආදි වශයෙන් සිද්ධියක් විනිවිද දකින්න පුළුවන් කෙනාට හැම සංසිද්ධියකම හොඳ පැත්තක් තියෙනවා. ඒ හොඳ පැත්ත විතරක් බලන කෙනාට මෛත්‍රී කරනවා කියලා කියනවා. ඒක බුදුජාණන් වහන්සේ මෙත්තා ශාවක සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සුභවරමාහං භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉදපඤ්ඤාස පුද්ගලෝ උත්තරින් අපට විද්‍යන්තස්ස මහන්නේ ජීවිතයේ හොඳ පැත්ත විතරක් බලාපළා සිද්ධියක් වෙච්චාම මේක තමන්ට යෝනිසමනස්කාරට ගාවන්න පුළුවන් පැත්ත විතරක් බලන්නේ මෙන්න මේ විදිහට බලන කෙනා නිවන් දක්නකම් රහත් වෙනකම් යන මාර්ගය සුන්දර මාර්ගයක් මෙන්න මේකට මෛත්‍රී කියලා කියනවා. එහෙම නැත්නම් මේ ව්‍යාපාදයේ අනිත් පැත්ත අව්‍යාපාද සංකල්ප කියලා මේකට කියනවා. ඉතින් ඒක අද අපේ සම්ප්‍රදාන කුල මෛත්‍රී භාවනාවත් එහෙම අපි පොදුවේ අපි කරන මෛත්‍රී භාවනාවත් ඒ වගේම සර්වචනංශයේ මේ මෙත්තාවාගත වගේ සූත්‍රයක පෙන්වන මෛත්‍රී භාවනාවක් කියලා ගත්තහම ක්‍රම දෙකක් වගේ පේන්න තියෙනවා. ඒක සාමාන්‍යයෙන් කියන්න පුළුවන්. අරසකාරීව මේ ප්‍රචලිතව තියෙන බෞද්ධන විඥාණයට කියලා තියෙන මේ මෛත්‍රී භාවනාව සමත උපක්‍රමයක් වශයෙන් පිළිඅරගෙන තියෙනවා. ඒක බෞද්ධ බෞද්ධ කාටත් ගැලපෙන මානවයට ගැලපෙන දෙයක්. නමුත් මේ මෛත්‍රියම සර්වචාන්ස විපස්සනා ශීර්ෂයෙන් පෙන්නනවා. ඒකෙන් පෙන්වන්නේ වෙන ඕනම සිද්ධියක හොඳ පැත්ත බලන්න. හොඳ අමාරු වලාවකම තියෙන රිදි රේඛාව බලන්නේ කියලා. ඉතින් මේක ඇමරිකාවේ පොතක් දීවිලා තිනවා පොලියන්න කියලා. ඒකෙදී ඒ පුංචි දැරිවියෙකුට එයාගේ තාත්තා කතෝලික පාදර කෙනෙක් අම්ම නැහැ උගන්වනවා සෙල්ලමක් uh, you must try to find a reason to be glad under any circumstances කියලා. ඕනම සංසිද්ධියක සතුට වෙන්න පුළුවන් පැත්ත බලන්නේ කියලා. ඉතින් මේ දරුවා පස්සේ තමම ජීවිතය සකස් කරගෙන මුළු ගමකුත් වෙනස් කරලා එයාගේ කකුල කැඩිලා තියෙද්දි ඒකේ සතුට වෙන පුළුවන් කාරණා වෙනවා. මෙන්න මේ මෛත්‍රිය. බුදුජානකසේ පෙන්වන විදිහට මේ මෛත්‍රිය කරන්ට විපස්සනා පූර්වකම වෙන්නේ. දැන් මේ අපි බුදුහාමුදුරන්ගේ ක්‍රම හතරක් තියෙනවානේ. සමත පූර්වංගම විපස්සනාව කියලා එකක් තියෙනවා. පටන් ගන්නකොට විපස්ස සමතෙන් පටන් අරගෙන පස්සේ විපස්සනාව දානවා. ඒක තමයි ගොඩක් වෙලාට විසුද්ධි මාර්ග වගේ පොත්වල සඳහන් කරලා තියෙන්නේ. බොහෝ දෙනාට ජනප්‍රියත් ඒකයි. තව ක්‍රමයක් තියෙනවා විපස්සනාවෙන් පටන් අරගෙන කාරණාව සම්පූර්ණ වෙනකොට සමතේ පස්සේ වඩන ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා යුගනන්ද භාවනාව කියලා. මේ සමත විපස්සනා දෙක සම සම විදියට හරියට බර කරත් එක ගොඩ දෙන්නෙක් බඳලා දෙන්න සම ශක්තිමත් දෙන්නෙක් වගේ යුගනද්ද භාවනාවක් ඊට පස්සේ හතරවෙනි එකක් ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියලා මේ koi භාවනා ක්‍රමෙන් ගියත් ඉස්සරහට යනකොට ඕනම කෙනෙකුට භාවනාව හරියනකොට ධර්මයේ විසින් පොඩි අවිසිල්ලක් අවශ්‍යයි. කෙලස් නිසා නෙවෙයි ධර්මයෙන්ම ඇවිසිලා කවුසනවා ධම්මොද්දච්චය කියලා අන්න ඒක වංචනික ධර්ම දුරුවන් කිරීමේදී ෂටමායාවී ගති දුරුවන් කිරීමේදී හරියට කඹේ ඇවිදින්න වගේ හරියට කමේ දණ්ඩ යනවා වගේ ගියොත් ඒ කෙනාට ඒ ධම්මොද්දච්චය කියන ධර්මයේ භාවනා කිරීම නිසා පහළ වෙන ඒ කැළඹිලි ගතිය දුරු කරන්න පුළුවන් නැත්නම් එතනක් නිකන් බොරු වලක් අටවලා තියෙනවා වගේ ඒකත් සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට බලනකොට යම් කිසි කෙනෙක් මේ ව්‍යාපාදය නැත්තම් තරහව පිටු දැකීම සඳහා එකක් පුළුවන් සාමාන්‍ය සමත ක්‍රමයට මෛත්‍රී භාවනාව මම නිරුක් කරනවා නිරෝගී වාසෝපත් වෙනවා කියලා අපි ඊයේ දවසේ හැමාරේ පුරුදු කර විදියට අහං අවීරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛියත්තාන පරිහරණ කියලා මම වෛරණත්‍යක් වෙනවා කායික දුපත් සුවේන් සුවපත් වෙනවා මානසික දුවේන් සුවපත් වෙනවා ලැබුණා වූ මේ ශරීරය මේ ජීවිතය සෝසේ පරිහරණය කරන්න වෙනවා කියලා එම්මයිත්‍ය කරන්න පුළුවන් නමුත් මේ සූත්‍රයේම මේ වත්ත සූත්‍රයේම පස්සට යනකොට අපට පෙන්නනවා යම් කිසි කෙනෙක් එවැනි මෛත්‍රියකින් පටන් ගත්තත් නැතත් යම් විදිහකින් Tamange චිත්ත ප්‍රවෘත්තිය මේ නීවරණයන්ගෙන් අයින් කරගත්තට පස්සේ අපි මෙතෙක් කළා කතා කරපු විදිහට තියෙන ඒ කාමච්ඡන්ද නීවරණය හෝ දැන් මේ කතා කරමින් ඉන්න ව්‍යාපාද නීවරණය හෝ ඒ නීවරණ ධර්ම අයින් වුණාට පස්සේ ඒ හිත පුදුම ප්‍රබහස්වර ගතියකට එනවා. පබංගුර භංගුර නැති ප්‍රභාස්වර ඕන දෙයකට යොදා ගන්න පුළුවන් තත්ත්වයක්. අන්න ඒ කෙනාට හතර දිශාවට මෛත්‍රී වඩන්න පුළුවන් ගතියක් සර්වඥන්ස පෙන්ලා දීලා තිනවා. එතකොට යා විපස්සනා උපක්‍රමයකින් වෙන්නත් පුළුවන්. නීවරණ ටික දුරුවන් කරන්නේ. ඊට පස්සේ මෛත්‍රියක්. හරි ලේසි. යාට කරන්න ඒ ඒ මෛත්‍රිය කරන්න පුළුවන්කම. නීවරණ නැති හිතකින් මෛත්‍රී කරන්න පුළුවන්කම සර්වඥාන්සේ පෙන්වන්නේ කුණු ගෑවෙච්ච නැති වෙද්දකට සායමක් සමසේ උරා ගන්න පුළුවන් භාගය. එන්නතම මේ නීවරණ නැති කිරීම නිසා තමයි ලැබෙන ආනිසංසයක් වශයෙන් පෙන්වනවා ඕන පැත්තකට මෛත්‍රී කරන්න පුළුවන් ගතියක්. ඒ නිසා මේ ව්‍යාපාදය කතා කරනකොට නම් තරහව කතා කරනකොට ඒක නට අවශ්‍ය වෙන්නේ මේ ලැබිච්ච බුද්ධෝත්පාදයේ කාලය ගැන සතුටක් හිතේ තියෙන්න ඕනේ. අපිට ලැබිච්ච මේ manussාත්ම භාවය ගැන හිතේ සතුටක් තියෙන්න ඕනේ. අපිට ලැබිච්ච මේ ක්ෂණ සම්පත්තිය මේ වර්තමාන මොහොත කියලා සිටීම පිළිබඳව අපිට සතුටක් තියෙන්න ඕනේ. අපිට මේ ඇහෙන සද්ධාහනය පිළිබඳව අපිට ඉති සතුටක් තියෙන්න ඕනේ. අපිට ලැබෙන මේ කල්යාණ මිත්‍රාශ්‍රය පිළිබඳව අපිට සතුටක් තියෙන්න ඕනේ. මේ ලස්සන තියෙන පැවිද්දක් මේ ලෝකේ තියෙනවා. අපි ඔක්කොමලා ගිහිව තමයි උපදින්නේ. නමුත් මේකේ අන්ධහර පාගන යන්න පුළුවන් ගමනක් තියෙනවා පැවිද්දේ. ඒක පිළිබඳ සතුට වෙන්න ඕන. අන්න ඒ වගේ සතුට වියක මේ දුර්ලභ කර්ම රාශියක් තියෙද්දී මේ පු탁ජන හිත දකින්නම කන බින්දන් ගන්නවා. කනගාටුවෙන්න තියෙන දේවල්, වැරදිච්ච දේවල්, පෙරදිච්ච දේවල්. එහෙම ඉන්නේ පෙරදිච්ච වැරදිච්ච බංකොලොත් හිතකට කවදාකවත් මතක් වෙන්නේ අපි ඉන්නේ මේ බුද්ධෝත්පාදකාරී කියලා. කවදාකවත් හිතෙන්නේ නැහැ මේ දුර්ලභ වූ මනුස්සාත්ම භාවයක් අපට ලැබිලා තියෙනවා කියලා. ඉතින් අන්නේ හැඟවෙන්න උත්සාහ කරන මේ සතුට ඉස්මතු කරලා දෙන දැන් මේ කතා කරන ක්‍රමේ නම් තර්කණයෙන් තමයි ඉස්මතු කරන්නේ. අසුවිරු ඥාන වලින් නමුත් භාවනා කරන කෙනෙකුට එහෙම නැත්නම් චන සම්පත්‍ය සමෘද්ධමත් කරගන්න කෙනෙකුට එක චිත්තක්ෂණයක් භාවනා පරියන්කේ ඉන්නකොට එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා එනකම් දැන් මේ ආස්වාස කරනකොට ආස්වාස කරන බව දන්නවා එන්නතම් ප්‍රසවාස කරනකොට ප්‍රසවාස කරන බව දන්නවා එතන සක්ම මළුවේ ඉන්නකොට මම මේ වම තිනවා කියලා දන්නවා මම මේ දකුණ කියලා කියන දාන්නවා. එනකන් ඉච්චර විස්තර නැත්තම් මම මේ ඉඳගෙන නෙමෙයි මම දැන් ඇවිදිමින් ඉන්නවා කියලා දාන්නවා. එනකන් පරියන්කේ ඉඳද්දී මේ ආසව ප්‍රසව පැත්තක තියෙද්දී මම දැන් ඉඳගෙන ඉන්නේ ඇවිදිමින් නෙවෙයි කියලා දාන්නවා. අන්න ඒ වෙලාවට ඒ කෙනාගේ ඒ එළඹ සිටීම අප්‍රමාදය සතිය මේ කෙනාට ප්‍රීතියක් පිණිස ප්‍රමෝදයක් පිණිස දන්නේ නැත්තම් කොච්චර භවනා කරත් ගඟට ඉඳපොන මේ එක චිත්තක්ෂණයක හිත එළඹ සිටීම චිත්තක්ෂණ දෙක තුනක් එළඹ සිටිනවා නම් මේ වගේ තුන් හතර ගුණයක් ලැබෙනවයි කියලා අලුතෙන් ගණන් කරමු කියලා දෙන්න දෙයක් නැහැ මෙච්චර දුක් කරදර තියෙච්ච මෙච්චර අමුදරුවට රැකෙච්ච මෙච්චර යතුකම් බහර යතුකම් භක්ති භාරතියේදී මට පුළුවන් එක චිත්තක්ෂණයක් මේ ආස්වාසය ආස්වාසය දකින්න මට පුළුවන් ප්‍රසවාද ප්‍රසවාස වශයෙන් දකින්න කියලා. ඒ අරමුණට හිත මුලිච්ච වෙන වෙලාවේ මූණට මූණ දාන වෙලාවේ ඒ පිළිබඳව අගයක් ආඩම්බරයක් දන්නේ නැත්නම් එහෙනම් ඒක ලෝකේ තියෙන වටිනාම කුසලයේ කියලා දන්නේ නැත්නම් අර ලැබිච්ච තෑග්ග බාරගත්තේ නැති කෙනෙක් වගේ. ඉදිරියට ඇවිල්ලා දොරට තට්ටු කරන අමුත්තට ඵලයන් යන්න කිව්වා වගේ. ඒක නන අනිවාර්යම දුක තමයි එන්නේ. ඒකෙදි මෛත්‍රී භාවනාවෙන් කරලා ඒ දුක මකන්න පුළුවන් වෙයි කියලා මම පුද්ගලිකව නම් විශ්වාස කරන්නේ නැහැ. මේ මෛත්‍රී භාවනාව කරන් හදාන්නේ නිකන් පිටින් සායමක් ගන්නවා වගේ වැඩක්. අර චිත්තෝපක්ලේශ තියෙන්නේ. ඒ වෙනුවට යම් කෙනෙකුට පුළුවන් නම් එලෙබසිටි සිහිය මත නැත්තම් මම ඊයේ පරියන්කේ ඉනකොට මට එක චිත්තක්ෂණයක් පුළුවන් මේ වාඩිලා ඉන්න බව දැනගන්න. අද වෙනකොට චිත්තක්ෂණ දෙකක්, තුනක්, හතරක් පහක් වශයෙන් ඒ මෙනෙහි කරමින් හෝ නැතුව හෝ අරමුණට එළඹ වාසය කරන්න පුළුවන් පොළොන ගතිය දන්නවනම් ඒ කෙනා කමඨහං සුද්ධ කරනකොට ඒක විතරක්ම කියනවනම් නිවනට කිට්ටු එනට ආසන්නයි මොකද යා වටිනකල යුදේ අගේ කළ යුදේ අගේ කරන්න ගන්න. ඉතින් ආ තාමත් කියනවනම් අනේ මම බයක් හිතානේ ඉඳගෙන හිටියා. මට මේ චිත්තක්ෂණ දෙක තුනයි පුළුවන් උනේ ආනපානින්න මගේ හිත සද්ද ඇහුවනේ වේදනාවින්දනේ හිතවිලි හිතුවනේ කියලා රචනයේ වැඩි කොටසක් පාවිච්චි කරනවා වේදනා හිතවිලි සද්ද ගැන නම් එයා මේ කෙලෙස් වලට ආරාධනා කරන කුසලේ නන්නා දුන්නන කුසලයට සමාදන් වෙන්න දන්නේ නැති කෙනා කුසලයට මූණට කියලා ගහුවා වගේ ඇඟට වතුර කෙරුවා වගේ ඒ කුසලයට නිග්‍රහ කිරීමක් සිද්ධ වෙනවා. ඒ නිසා භාවනා කරනකොට මේ චිත්ත උපක්ලේශ ගැන කතා කරන සර්වචන්සයක පෙන්වන්නේ යම් කිසි කෙනෙක් දැනගන්න ඕන මගේ සැප මගේ ඊගාව භවය ඊගාව චිත්තක්ෂණේ තීන්දුව වෙන්නේ මගේ හිතේ තියෙන උපක්ලේශ මත. එහෙම නැත්නම් මගේ බැංකු ගිණුම මත හෝ රක්ෂණ සංස්ථා මත හෝ දරුවෝ කී දෙනෙක් ඉන්නවද කියලා හෝ පොත් කීයක් කියලා තියෙනවද කියලා හෝ මෙච්චර ජනප්‍රිය කෙනෙක් මත නෙවෙයි. ඉතින් මේක දන්නේ නැත්තම් මේ උපක්ලේශ ටික තමයි මේ යට ඉඳකට තීන්දුව කරන්න කියලා දන්නේ නැත්තම් අනිවාර්යයෙන්ම අපාගාමී වෙනවා. ඒ වෙනුවට මේ කෙනා අර අල්ලියම්බ කරන්නත් ඕනේ, අර වැඩ කරන්නත් ඕනේ. නමුත් ඒ එක සල්ලියකින්වත් එක රක්ෂණ සාහසකින්වත් මට උපක්ලේශ කියලා දෙන්න හදන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක දැන ගැනීමත් දුක කරදරයක් විදිහට සලකනවා. මොකද බුදුරජාණන් වහන්සේ නිස්සද්ද බණක් කියනවා. උඹ උඹේ උපක්ලේශ ටික දැනගෙන මම කියන්නේ කවුද කියන එක දැනගන්න මේ උපක්ලේශ දැන ගැනීම තන් ඉති විදිත්වා මට කියනවා කාමච්ඡන්දය කියලා එක දැනගෙන එන්නේ උපක්ලේශයේ දුරුවන් කිරීමට කටයුතු කරන්න නම් ඒ උපක්ලේශය දැනගන්න. අන්න ඒ වගේ තමයි අපි එක චිත්තක්ෂණයක හෝ සතිමත් වුණා නම් ඒ සතිමත් බව දන්නේ නැත්නම් බූරුවගේ පිටේ අකුරු පැටවුවා වගේ බූරුවට පැණි රහසේ වෙන්නේ නැහැ පිටේ වටවලා තියෙන්නේ. ඉතින් මේ අපි බණ අහන්නේ අපි මේ මන ධර්ම සාකච්ඡා කරන්නේ අපි මේ නැවත චින්තාමය වශයෙන් සල්කා බලන්නේ එළඹි මොහතකට හිත එළඹි අවස්ථාවට එනකොට සතිමත් වෙනකොට අප්‍රමාද වෙනකොට අපි දන්නේ නැත්තම් ඒක නිකන් හීනෙන් වෙච්ච දෙයක් වගේ අපිට වටිනාකමක් නැහැ. නමුත් කොයි වෙලාවකද මෙන්න මේ උපක්ලේශයයි හිතේ තියෙන වගේම මගේ හිත දැන් තියෙන අරමුණේ මගේ හිත දැන් තියෙන අප්‍රමාදේ මගේ හිත දැන් තියෙන සතිය කියලා දන්නවනම් අන්නේ දැනීම හරහා සියුම් ප්‍රීතියක් පහළ වෙනවා. ඒකට පාමොජ්ජම් කියන වචනේ තමයි මොකක් කරලා සරුවචන පාවිච්චි කරන්නේ. ඒක තරුණ ප්‍රීතිය කියලා කියනවා. ඉතින් ඒ පුදුම පණ්ඩිත ශාස්ත්‍රයේ නිතරම බණ කියනකොට කියනවා මේක ලැබෙන්නේ බෞද්ධකායට විතරයි. මොකද සතිය පිහිටියට ප්‍රයත්න කරනවා උනන්දු වෙනවා සත්පරියන්ට ඉන්නවා දක්මනේ ඉන්නවා බණ අහනවා ධර්ම සාකච්ඡා කරනවා. නමුත් මේ සතිය දැන් ඉන්නවයි කියලක සමාදම් වෙන්නේ නැත්නම් ඒකට එළඹ වාසය කරන්නේ නැත්නම් ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒක මේ සතියට ගියාට පස්සේ මම සතියේ ඉන්න බව දැනගන්නකොට එයාට සතියේ යන වගේම සතියේ ඉන්න බව දැනගැනීමේදී ප්‍රමෝදයක් පහළ ඒක තමයි තමක් තමන්ට කරගන්න ලොකුම මෛත්‍රිය. ඒක නිසා සාමාන්‍යයෙන් කියන්න පුළුවන් භාවනා කරන අයට හිත සන්තෝෂ වෙන්න යම් චිත්තක්ෂණයක නැත්නම් මෙහෙම කියන අපිට වෙලාවක් ලැබෙනවා. මේ වගේ ඉඩපාඩුවක් තියෙන මේ වගේ සිල්පිරිසක් වැඩ කරගත්ත මේ කාලතරණතියක් ලැබිලා ඉඳගන්න හම්බුනා කියලා හිතමු. ඉතින් අපි ගිහලා පරියන්කේ වාඩි වෙලා හොඳට හරි පරි ගහිලා සමමිතිකව තැහැල්ලුව සහ නීච ස්වරූපේ වාඩි වෙලා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා දන්නවනම් ඒක ඕනනම් මෙහෙම කියන්න පුළුවන්. මම දැන් හිතගෙන නෙවෙයි කියලා දන්නවනම් මම දැන් ඇවිදිමින් නෙවෙයි කියලා දන්නවනම් මම දැන් නිදාගෙන නෙවෙයි කියලා දන්නවනම් මේ ඇති වෙනකොට ඒ ඒ ඒ දැනීම නිසාම මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ප්‍රමෝදයක් පහළ වෙන ඕනෝකටයි මෛත්‍රී කාය කර්ම කියලා කියන්නේ. ඒකවත් නැත්තම් Taman ළඟ ඒ තරම්වත් අතවාසියක් නැත්තම් අපි කොහොමද කාටවත් මෛත්‍රියක් දෙන්නේ? අනුන්ට මෛත්‍රිය දෙන්න ඉස්සෙල්ලා තමන්ට මෛත්‍රිය තියෙන්න එපා. ගෙදෙට්ට මරලාදී තියෙදි ලෝකෙට ප්‍රකාශ කරන්න බෑනේ. ඒ නිසා කාට හරි පුළුවන් නම් අපිට මේ දවස් හතක් භාවනා කරුවොත් කමක් නැහැ. නැත්තම් අවුරුදු හතක් භාවනා කරුවොත් කමක් නැහැ. මේ හොඳට පටලව වාඩි වෙනවා. මම දැන් වාඩි වෙලා ඉන්නවා. ඒ වාඩි වෙලා ඉන්න බව මම දන්නවා. ඒ දැන ගැනීම මේ භාවනා ජීවිතේ නැත්නම් මේ පරියන්කේ මේ සුගති ගමනේ පළවෙනිම පියවර කියලා. ඒකට සතුටක් ප්‍රමෝදයක් පහල කරගන්න පුළුවන් නම් අර වෙනම මෛත්‍රී භාවනා නොකරට ඒක මෛත්‍රී කාය කර්මයක් වෙනවා. මේ චිත්තක්ෂණය මෙතන ඔක්කොම විදලා තියෙන එකක් මේක මේ අසවල් කට්ටියට විතරයි අසවල් කට්ටියට නෑ කියලා එකක් ඇත්තේ නෑ. නමුත් මේ ලබාගත්ත මේ චිත්තක්ෂණය නැත්තම් මේ නැගිටවාගත්ත මේ වර්තමාන ක්ෂණය තව චිත්තක්ෂණය පවත්වන එක තමයි ඔන්න කමඨහන් සුද්ධ කරනවා කමඨහන් දෙනවා භාවනා කරනවා සතිය පවත්නවා ආදී වශයෙන් දිග ගමනක් යනවා තියෙනවා ඒ නිසා එතන පියවර දෙකක් තියෙනවා එක සතියටපත් වීම සතියට එළඹ සිටීම ඊට පස්සේ මේ එළඹිච්ච සතිය තමයි උපයාගත්ත සතිය අරසා ගැනීම අන්නේ අරසා කරනකොට එක චිත්තක්ෂණයක ඉඳගෙන ඉන්න බව දැනගන්න එක යම් ප්‍රමාණයක අපිට ප්‍රමෝදයක් ගෙන දෙනවා නම් ඒ චිත්තක්ෂණේ දිගින් දිගට යනකොට ඒක ගන්න ගැම්ම කස කැවෙන ප්‍රමාණය ත්වරණය මනුස්ස හිතකට හිතා ගන්න බැරි තරම් එක චිත්තක්ෂණයක මම දැන් සතියෙන් ඉන්නවා කියලා දැනගන්නකොට ලැබෙන දේ අපි පුංචි ප්‍රීතියක් ඇති කර ගන්නවා නම් ඒ චිත්තක්ෂණය එක දිගට චිත්තක්ෂණ 2 3 4 5 යනකොට බුදුමාකාර විදියේකේ Java කැවිල්ලක්, කස කැවිල්ලක්, තොරණයක් එන්න පටන් අර ගන්නවා. ඒ සතුටත් එක්ක තමයි මේ භාවනාවේ දියුණුවක් ඇති වෙන්නේ. ඒ කියන්නේ ඒක මේ කවුරුත් ඇවිල්ලා තමන්ට දෙන සාතිකයක් රම්පත්ති රෝගලේ ලස්සක් කරන දෙන එක නෙමෙයි. තමන්ට මේ ඒ ඒ චිත්තක්ෂණේ වැටහෙනවා. මම මේ නැගිටවාගත්ත සමබර භාවය එක දිගටම මේ දිගින් දිගට පවත්තන. ඒකට කියනවා අඛණ්ඩ සතිය. එහෙම නැත්නම් වේපුල්ල සතිය. සතිය එක දිගට පැවැත්වීම. ඉතින් මේකට මේ නැගිට්ටුවගත් චිත්තක්ෂණය, එළඹ සිටි චිත්තක්ෂණය සතිය අප්‍රමාදය දිගට පවත්වා ගැනීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කිසිම දෙන්නේ වෙනසක් දකින්නේ නැහැ. ඒක සඳහා ආරයට පුළුවන්කම තියෙනවා මෙහාට බෑ කියලා එකක් නැහැ. අපි ළඟ ඔක්කොගෙම සමාන සාමාන්‍ය බුද්ධියක් තියෙනවා. ඒකට කාටවත් ආයේ මේ කියලා දෙන්න ඕනේ නැහැ. කියලා දෙන්න ඕනේ. ඒකේ තියෙන වටිනාකම විතරයි. මේ එළඹවා ගත්ත මතු කරගත්ත නැගිට්ටවා ගත්ත මේ සමබර භාවය නැත්නම් මේ චිත්තක්ෂණය එක දිගට පවත්වාගෙන යනවා නම් ඒක මෛත්‍රිය පුදුමාකාර විදිහේ වඩා වර්ධනයක් වෙනවා. ඉතින් ඒ දේ යනවනම් අපිට මේ ධ්‍යාන ලැබුණේ නැහැ කියලා විපස්සනා ඥාන ලැබුණේ නැහැ කියලා මාර්ගඵල ලැබුණේ නැහැ කියලා දිබ්බ චක්කු ඥාන ලැබුණේ නැහැ කියලා දිබ්බ සෝත ඥාන ලැබුණේ නැහැ කියලා කිසිම ප්‍රශ්නයක් ඕනේ ඒ චිත්තක්ෂණය Tamanට එතන එතන වරණගෙනවා මේ ගත්ත සත්‍ය දිගට යනවා කියලා. මෙන්න මේ පුංචි පොඩි මට්ටමේ ප්‍රීති ප්‍රමෝද අඳුරන් නැත්තම් කොහොමඩක්වත් උදාතු වල්ලන්න බෑ. අන්නේ විදිහේ ටික ටික දිනු කරගෙන යන ක්‍රමය තමයි මේ ව්‍යාපාදේ පිටු දකින ක්‍රමය. ඒක නිසා කාමච්ඡන්දේ පිටු දකින්නත් ඒකෝදි භාවය. දැන් ඒකාග්‍ර කරන මේ ගත්ත අරමුණේ මේ ඉඳගෙන ඉන්නවා කියනකොට ඉඳගෙන ඉන්න ඉරියව්ව හිත පැවැත්වීම. එතකොට ඒ ඇති වෙන ගුණයට අපි කියන ඒකෝදි භාවය ඒකාග්‍ර භාවය සමාධිය කියලා. ව්‍යාපාදේ පිටු නගින්නේ පිටු දකින්නේ ඒ පිළිබඳව තමන්ගේ තියෙන ප්‍රමෝදය. මගේ මුළු සංසාරම කරපු ලොකෝ පින්කම තමයි මේක. ඒක නිසා මට ඒකට ඉන්න පුළුවන් වීම මේක කරපු සියලු කුසල කර්ම වල කියන මට ලැබිච්ච ආනිසංසයේ දැන් මට තියෙන ලොකුම වගකීම තමයි මේක දිගට පවත්වා කියලා. ඉතින් උගව දෙනකොට මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන වැටහීම දැන ගැනීම සතිය මහා ලොකු පිනක් විදිහට තේරෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවට බෙර ගන්න සද්ද ඇහෙන්නේ නැහැ. ගිජ්ජෙල්ලෙන්නේ නැහැ, කොඩි නැහැ, සාදු සාදු කියන්නේ නැහැ. දාන්නේ නෑනේ. ඉතින් අපේ හිත බුදුමාකාර විදිහට අපැහැවිලා තියෙන්නේ මේ කුසලයක් එක්ක මේ කලබෝධාව. මේ කලබෝධාව නැතුව මේ හිත මේ නිසද්ද භාවයට මේ ඇතුළට නැමීම උත්තම කුසලයේ කියලා තේරුම් කරලා දෙන්න ගියොත් විදේශෙම ලංකාව වගේ රටක එහෙම නැත්නම් අපි ගොත් එම රේඩියෝ එක ටෙලිවිෂන් එක කිව්වොත් එළියට බලනකොට මිදි කියලා මරනවා. ඒ නිසා මේ වගේ කතාවල් කියනකොට දොරවල් වහගෙන ඇතුලේ ඉඳගෙන කියන්න ඕනේ. මොකද මේ සකල සිතින් පිටේ ශ්‍රී ලංකාවේ තියෙන උත්හාගම් පිළිබඳ දැනීම. ඉතාමත් ප්‍රවේහම් වෙන්න ඕනේ. මේක හරියට පේන්නේ මේ විදිහට අරකට නැතිවම මේක මේ පවතින සම්ප්‍රදාන කුල බුද්ධ ආගමක අපි කරන අභියෝගයක් කියලා. නමුත් මේ පැත්තෙන් බලන්න කවුරු හරි එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන ඉන්නවා කියනකට හිත ඇරගෙන ඒ ඇර ගැනීම පිළිබඳව සමාදම් වෙනවා නම් මම දැන් මෙතන ඉන්නවා මම මේක දන්නවා මම දැන් මේ සතිය කියලා ඒ කෙනාට පුළුවන් වෙයිද මේ චිත්තක්ෂණය පරිබාහිර අතීතනාගත දෙක පිළිබඳ අභිරමණයක් කරන්න. ඒව අභිරමණය කෙරුවොත් කවදාවත් මේ චිත්තක්ෂණය වර්තමානයේ හිටින්නේ නැහැ. වර්තමානයේ ඉන්නවනම් අතීත අනාගත අභිරමණය කරන්න බෑ. ඒ වගේම මේ චිත්තක්ෂණය තමන්ගේ කයේ තියාගෙන කරනවා නම් මගේ බබා ගැන, මගේ මහත්තයා ගැන, මගේ අම්මා අප්පා ගැන කල්පනා කරන්න බෑ. ඒ වගේම මම මෙතන මේ ඉන්න ඉඩමේ සතිය පවත්නවා නම් මේ පරිබාහිර ලෝකයේ අතන මෙතන සතිය පවතින්න බෑ. මේක අර්ථකථන දෙන්නේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට එක ගන්න නම් මුළු ලෝකෙම දන් දෙන්න මුළු ලෝකෙ දන් දෙන්නේ නැතුව කවදාකවත් හිත මේ මොහොතට එන්නේ නැහැ. ලෝකයේ පිළිබඳ කෙස් ගහක තරම් ඕසම් බන්ධනයක් තියෙනවා. මොනවාද හිත චිත්ත පීඩාවක් තියෙනවා. වර්තමාන මොහොතට ඉන්න බෑ. ඒ නිසා වර්තමාන මොහොතට පැමිණීම මුළු ලෝකෙම දන් දුන්නට වැඩිය ලකුයි. අපි දැන් මෙතෙක් දීලා තියෙන දන් ගැන කල්පනා කරා. අපි දීලා තියෙනවා 29ට 39ට මෙච්චර ලක්ෂ ගණනක් මෙච්චර කෝටි ගණනක් දන් දීලා තියෙනවා. නමුත් අපිට හීනකින්වත් පුළුවන්ද මේ මුළු ලෝකෙම දන් දෙනවා කියන එක හිතන්න. නමුත් මේ වර්තමාන මොහොතේ එක චිත්තක්ෂණයක ඉන්නකොට දාන කුසලයේ පැත්තෙන් බැලුවත් වර්තමාන මොහොතට හිත එන්න නම් මුළු ලෝකෙම අමතක වෙන්න ඕනේ. ඒ නිසා ඒක දාන කුසලයේ පැත්තෙන් බැලුවොත් ලොකුම කුසලයි. සීලේ පැත්තෙන් ගත්තොත් කාට හරි හිතන්න පුළුවන්ද මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයේ සිටීමක් සහ සතෙක් මැරීම කියන දෙක අතර නැත්තම් සතෙක් පිළිබඳව ද්වේෂයක්වත් පහල කරගන්න කෙනා නම් මෙතන ඉන්න බෑ. තොරකමක් පිළිබඳව කාමීත්‍යාචාරයක් පිළිබඳව වචනයක් පිළිබඳව කායික දුස්චරිතේ පා කායික ක්‍රියාවක්වත් කරන ගමන් මේක කරන්න බෑ ආධුනිකයා. වචනය පිළිබඳ බොරු කියන ඉස්සත් නේපා. වචනයක් කතා කරන තමකත් ආධුනිකයට බෑ හිත මෙතන ගන්න. ඒ නිසා දුෂ්චරිත කාය දුෂ්චරිත වාචී දුෂ්චරිත නෙවෙයි කායික ක්‍රියා වාචික ක්‍රියත් එනෙහිදී නිසා 100%ක්ම සිල්පදේ. වර්තමාන මොහොතේ ගත කරන මේ චිත්තක්ෂණය තුළ ආධුනිකය උපයන මේ චිත්තක්ෂණය තුළ සම්පූර්ණ 100%ක් සිල්පදේ. මේ බව දන්නවද මේ ලෝකේ ඉන්න මොන జగතටද මොන දක්ෂයටද කියන්න පුළුවන් මේ සතියෙන් තොර නැති වෙලාවක අපි අතින් අකුසල් වෙන්නේ නැහැ කියලා. අනිවාර්යම අකුසල්. චිත්ත උපක්ලේශ තියෙන තාක්කල් අපි හිතන හිතවිල්ලක කරන කතාවක කරන ක්‍රියාවක කොතනත් මේ කෙලෙස් තර වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ගොඩ දාගන්න පුළුවන් නම් ඒක චිත්තක්ෂණයක්. ඒක පිළිබඳව ඇති වෙන මේ ප්‍රමෝදය ඒක පිළිබඳ ඇති වෙන ඒ දිගට දිගට යනකොට ඇති වෙන මේ ප්‍රීති ස්වභාවය යෝගාචරයාගේ තියෙන යෝනිසුමනසකාරයමත් තමයි රැඳිලා තියෙන්නේ. සම්මාදිට්ඨිය මත තමයි රැඳිලා තියෙන්නේ. ඒක නිසා මේ ව්‍යාපාද චිත්තක්ෂණය නැත්නම් ව්‍යාපාද කියන සංකලේශයේ යෝගාචරයේ භයානක විදිහට ගන්නවනම් මේකේ තියෙන අනර්ථය ඒ කෙනාට හිතා ගන්න තියෙන මේ සා විශාල සංසාරයක් අපි මේ ද්වේෂය මේ ව්‍යාපාදේ කරපින්නගෙන ඇවිල්ලා තියෙනවා. ඒක දුරු කරගන්න බැරි මට්ටමට ඇටුවම් බහැලා තියෙනවා. නමුත් සරුවචනාංශේ චිත්තක්ෂණ වශයෙන් ක්ෂණ භංගුර වශයෙන් මේ සති මාත්‍රාව අපට දෙනවා. ඒකල කල්පනා කරන්න කියනවා දැන් මේ අතට දීපු සති මාත්‍රාව දිගට පවත්නවා නම් පවතින තාක් හිතේ ව්‍යාපාදේ නැහැ. තරහව නැහැ. ඒ වාගේම තමයි තුන්වෙනි කාරණාවද අපි ඉදිරියෙන් තියාගත්තේ මේ ක්‍රෝධය කියන එක මේ ව්‍යාපාදය කියන එක මෛත්‍රී අනිත් පැත්ත. ක්‍රෝධය කියලා කියන්නේ අකරුණාවන්තකම එහෙම නැත්නම් විහිංසාව. එනිසා කාම විතක්, ව්‍යාපාද විතක්, විහිංසාව විතක් කියලා නරක විතක් තුනක් තියෙනවා. ඒ වෙනකොට හොඳ පැත්තේ තියෙනවා නික්කම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසාව විතක්ක කියලා. ඉතින් මේ කරුණා විරහිත එහෙම නැත්නම් දයානුකම්පාවකින් තොර විහිංසා හිතවිලි අපේ හිතේ කොච්චර තියෙනවද කියන එක අපිට හිතා ගන්න අමාරුයි. නමුත් මෙහෙම හිතමු. බුදුජානන් වහන්සේ මෛත්‍රියට දීලා තියෙන උපමාවක් මාතා යතානියම් පුත්තන් කිය. මවක් තමන්ගේ එකම දරුවට තමන්ගේ ජීවිතයට වැඩිය මනාප වෙනවා මෛත්‍රිය කරනවා සුභ සිද්ධිය පතනවා ඒවම්පි සබ්බ භූතේසු තමන්ගේ කුසින් වදාගත්ත දරුවට වගේ සියලු සත්වයන් විසෙහිම මෛත්‍රී කරන්න පුළුවන් නම් තමයි උපමාව සාර්ථක වෙන්නේ. නැත්නම් මේ තමන්ගේ බබාට ප්‍රේම කරනවා කියන එක මැලිසිරුවපත් කරතයි. රිලෙවියොත් කරනවා. ඕකේ මහා ලොකු මෛත්‍රී කියා ගන්න දෙයක් නැහැ. පුළුවන් නම් අන්නේ තමන්ගේ බබාට තමන්ගේ දරුවට කරන මෛත්‍රිය වගේ සියලු සත්‍යයන් කෙරෙහි මෙත්හිත පතුරවනවා නම් අපිට පුළුවන් වෙයිද බෞද්ධ බෞද්ධ දෙක වෙන් කරන්න. අපිට පුළුවන් වෙයිද අරණිකාය මේනිකාය වෙන් කරන්න. අපිට පුළුවන් වෙයිද මූලධර්මවාදී වෙන්න. අපි කොතනක හරි එක පක්ෂයකට කැමති උනායි කියලා කියන්නේ ඒකට විරුද්ධ පක්ෂයට අකමැති වෙලා තියෙනවා. ඉතින් ඒක ඉවරලා අපි මේ කරුණාව පිළිබඳව මහා ලොකු ආඩම්බරකම් කිව්වට සීල සත්‍යයන් විසෙහි සමසිත දයාන කම්පාවපත් වෙන තාක්කල් අපිට කල්පනා කරන්න වෙනවා අපේ මේ උනන්දුවක් උද්‍යෝගයක් කවදාකවත් ඉතේ පහළ වෙන්නේ නැහැ අපි මේ පංගු peeru බෙදුවේ නැත්තම් සම්පූර්ණ වේරු බෙදන්න නැතුව සීලු දෙන ආකාරයෙන්ම සමහිත කරන්න යනවා නම් අපිට මේ කුට්ටියක් කඩා ගන්න ලොකු කෑල්ල ගන්න ඉස්සර වෙන්න අවශ්‍යතාවක් ඉන්නේ ඒ එන හැම තැනකදීම පේන්නේ අනික් කෙනා නම් වෙන්නේ ඉතලා මම කර කුට්ටිය කඩා ගන්න හදනවා මට ලොකු කෑල්ල ගන්න හදනවා ඒ හැම තැනකදීම ওই සර්වඥානදී පෙන්වන්න හදන කරුණාවට කුංචි කෙනෙහිල්ලක් වෙනවා ඉතින් ඒ තරම් ඇතුම් බහැගත්ත ඒ තරම්ම කාය වචන මනස හැම දෙයකම බහගත්ත මේ විහිංසාව එනත මේ ක්‍රෝධය පිටු දක ගන්න බැරි තරම් හිතනවා මේ වගේ උපමාවක් එක්ක ගලපනකොට. නමුත් වර්තමාන චිත්තක්ෂණයේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනම් එතන සබ්බ පාපස්ස අකරණම් හින්ද වෙනවා. ඒතර කිසිම සතෙකුට කිසිම ගහකොළකට කිසිම පරිසරයකට මොනම හිතක් අසිද්ධ වෙන්නේ ඒ නිසා යම් කිසි කෙනෙකුට ලොකුම කුසලය කර්මාපැත්තෙන් කරන බැලුවොත් යමක් නොකර සිටීමෙන් තමයි කරන්න පුළුවන්. කතා කරන්නේ නැතුව ක්‍රියා කරන්නේ නැතුව පුළුවන් නම් හිතත් එනම් තමයි කාම විතක්කත් ව්‍යාපාද විතක්කත් විහිංසා විතක්කත් නැතුව මේ ආස්වාසේ ආස්වාසේ කියලා මෙනෙහි කරන විතක්කේ ප්‍රසවාසය ප්‍රසවාසය කියලා මෙනෙහි කරන විතක්කය. නැත්නම් මං ඉඳගෙන ඉන්න බව ඉඳගෙන ඉන්න බවට මෙනෙහි කරන්න පුළුවන් විතක්කේ තියෙනවා නම් ඒකෙන් අර විහිංසා විතක්ක දුරුවක් කරන්න පුළුවන් බව අනුමාන ක්ෂණ මාත්‍ර වශයෙන් ක්ෂණ භංගුර වශයෙන් අත්තුලුවන් බව දන්නවනම් ඒ කෙනාට තවත් පැත්තකින් වර්ණ ගන්න පුළුවන් මේ එළඹ සිටි චිත්තක්ෂණයක තියෙන වර්ණාකම. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා විසම ලෝභයේ තියෙනවනම් ඒක දැනගෙන ඒක දුරුවක් කරන්න කටයුතු කරන්න. තමන්ට ව්‍යාපාදයේ තියෙනවා කියලා තියෙන බව දැනගෙන يعني කවුරුත් කියපු නිසා නෙවෙයි කේන්දරේ බලලා නිසා නෙවෙයි අංජනන ලියarලා නෙවෙයි තමන්ගේ අත්දැකීමෙන් දැනගෙන ඒක දුරුවන් කරන්න කටයුතු කරන්න. ඊට පස්සේ විහිංසාව තමන්නක තියෙන බව දැනගෙන නැත්නම් ඒක විහිංසාව මතුවෙන හැම වෙලාවෙම මේක අඳුනගෙන අස්පනාපිට ලේපිත හඳුනන්නේ ඒක දුරුවෙන් බවට කටයුතු කරන්නේ කියලා. ඒකල බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් දවසක මේ ගත්ත සත්‍ය ආකාරය නිසා එමෙතත් භාවනා කර්මාන්තේ නිසා එතන මේ සතිපට්ඨානයේ නිසා කෙනෙකුට හිතා ගන්න පුළුවන් නම් මම අද භාවනා කරනකොට මෙන්න මෙච්චර තප්පර ගාණක් එතන මෙච්චර විනාඩි ගාණක් එතන අපි මෙච්චර හුස්ම රැලි ගාණක් නැත්නම් මෙච්චර පියවර ගන්න මට එම්බසිටි 100ක් ගත කරන්න පුළුවන් වුණා. අන්න ඒ ටිකේ ඒ මට පොත් බැීම කරන්න පුළුවන් වෙච්ච වෙලාව නැත්නම් මට සපේලා උත්තර දෙන්න පුළුවන් වෙලාවෙ මගේ හිතේ පැහැදිලිවම විසම ලෝභය තිබුණේ නෑ. මගේ හිතේ ඒකාන්තයෙන්ම ව්‍යාපාදේ තිබුණේ නෑ. ක්‍රෝධය තිබුණේ නෑ කියලා තමන්ගේ හිතේ ලේසයකට හරියට පොඩි වෙලාවකට හරි මේ උපක්ලේශ ප්‍රහීනෝනයි කියලා දැනගත්තොත් ප්‍රහීන කලයි කියලා දැනගත්තොත් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා ඒ කෙනාට ඒ ඇතිවිච්චයේ කෙලස් වලින් තොර පිවිතුරුවේ தત્ත්වයේ තුල අර බුදුරජාණන් වහන්සේගේ ගුණ කදම්බය අහෝ මම මේ විදිහට මේ තප්පර කීපයක් විනාඩි කීපයක් හුස්ම රැලි කීපයක් මේ හිත මේ කාමච්ඡන්දෙන් ව්‍යාපාදයෙන් දුරු කරගෙන ඉඳ හිටියා. එතකොට මට මෙච්චරක් සතුටක් කෙලස් නැති ගතියක් තියෙනවා සුසුද්ධ సంతානයත් ආ වූ අරහත්තු සර්වචනාසීට කොහොම ඇද්ද? බුදු කෙනෙක්ට සිත් වෙලා. බුදු මනසක් පිළිබඳව ණය ක්‍රමයට හෝ එහෙම නැත්නම් ණය විපස්සනාට හරි තේරුම් ගන්නට චිත්තක්ෂණයක්වත් කෙලෙස් නැති හිතක් අත්දකින්න ඕන. අත්දකින්න නැත්නම් අපි ගිරව් වගේ කටපාඩමට කියනවා මිස ඒක නරක නිසා නෙවෙයි මම මේ කියන්නේ. නමුත් ඊටදී කොච්චර වෙනස්ද කියලා හිතනද බුදුරජාණන් වහන්සේගේ ඇති අරහන් ගුණය සුසුද්ධ සංකාණය නික්ලේශී මනස මම එක චිත්තක්ෂණයක් අත්දකින්නකොට මට මගේ භාවනා ජීවිතේ මොනතරම් ප්‍රගතියක්ද සාසනයට කොච්චර ආනිසංසයක්ද කිසිම කෙලෙසක් සිදු වෙන්නේ අහෝ එවැනි මනසක් එවැනි సంతානයක් එක දිගටම පවත්තන සම්මා සම්බුද්ධ ඥානවන්සේ නමක් රහතන් වහන්සේ නමක් කියා දකිනකොට ඇටේ අරහන් ගුණයේ යම් ප්‍රදේශයක් යම් ප්‍රතිශතයක් අත්දැකන්න පුළුවන් එතකොට බුද්ධ ඥානසේ සඳහන් කළ තියෙන බුදුහාඳුනන් කෙරෙහි තමන් තමන්ගේ චිත්තක්ෂණයට යම් ඇදහිල්ලක් ඇති කර ගන්නවා නම් සමාදම් වීමක් ඇති වෙනවා නම් ඒක සාපේක්ෂව හිතා ගන්න පුළුවන් වෙනවා බුදු හිත අරහන් හිත පිවිතුරු හිත කොහොමද කොච්චරක් වඳින්න වටිනවද කොච්චරක් පුදන්න වටිනවද කියලා ඒ බුදුරජාණන් වහන්සේගේ නවආරහති බුදුගුණ විශේෂයි පුතුමාකාර ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා ඒ ප්‍රමෝදේ එන්නේ Tamange හිතේ උපක්ලේශ පොඩි වෙලාවකට හරි චිත්තක්ෂණ කීපයකට හරි දුරවන්නකොට තරහට. මේක ප්‍රසාද සද්ධාව නෙවෙයි. මේකට ප්‍රසාද සද්ධාව කියන්නේ කියන්නේ ඕකප්පන සද්ධාව කියන්නේ. අද්දකල වෙන සද්ධාවක්. අපි මෙතෙක් කල බුදුහාමුදුරෝ දැකලා පාමේ වුණාවට ගිහිල්ලා බුදුජානන්සේට මල් පූජා කරලා පහන් පූජා කරලා අපි සාදු කියනවා. ඒකට කියනවා අමූලික සද්ධාව කියලා. කිසිම මූලාශ්‍රයක් නැහැ Tamanට. අපි මේ සම්ප්‍රදායෙන් ආපු නිසා බුදුහාමුදුර අපිට මේ ශිෂ්ටාචාර ජීවන සාපි සත්‍යයකට අමූලික ශ්‍රද්ධාව කියලා කියනවා නැත්නම් ප්‍රසාද ශ්‍රද්ධා කියලා. යම් වෙලාවක යම් කිසි කෙනෙකුට Tamange సంతානය තුල එක පියවර කීපයක් හුස්ම රැලි කීපයක් නැත්නම් මේ පරියන්කේ නැත්නම් මේ අවිජින ඉරියව්වේ හිත එක දිගට පවත්තලා ඒට සාපේක්ෂව බුදු හිතක් කොහොමද කියලා හිතලා බැලුවොත් ඒකට කියනවා බැසගත් ශ්‍රද්ධාවක් මුල් බහැගත්ත සද්ධාවක් තියෙන්නේ. එතකොට යාට බුදුහාමුදුරුව පිළිබඳ අයිතිවාසිකමක් තියෙනවා ಗುಣ කියන්නේ. මොකද අත්දකලා තියෙන නිසා. ඒ ගුණය දැන් මම මෙහෙමනම් බුදුහාමුදුරුව කොහොමද කියන ඒ වටහා ගන්න දේ මොනම යක්ෂයෙකුටවත් අයින් කරන්න බෑ හිතේ. මොන මොන මායාවට අයින් කරන්නත් බෑ. මොන කෙලෙසාවත් අයින් කරන්න බෑ. මොකද මේ තමන් අත්දකලා කරන්නේ. මේ විදිහට සම්මා සම්බුද්ධ ගුණය සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ බුද්ධයි කියලා කියන්නේ බුදුජානනාංශයේ ප්‍රබුද්ධ උත්තරයන් වහන්සේ. අපි විතර කට්ටක් ඇතුලේ ඉන්න එළියට ආන්නත් කුකුල් පැටව වගේ කියලා බුදුහාමුදුරු කියනවා. අපි අවිද්‍ය අන්ධකාරයෙන් වැහිලා අරක ඇතුලට වෙලා කුලි වෙලා ඉන්න කට්ටක දිල්ල නැතුව ඇතුලේ ඉන්න කුකුල් පැටව. එහෙම නැත්නම් අපි මරණින්දක ඉන්නේ නිලිමර ගාතේ ඉන්න කෙනෙක් වගේ. බුදුරජාණන් සමය ඉස්සල්ලාම මේ කුකුල් කට්ට කඩාගෙන එළියට ආපු ප්‍රබුද්ධ වෙච්ච උත්තරයන් වහන්සේ. උන්වහන්සේ ඒ <coughs> කට්ට කඩාන ආවේ අපිට වගේ බුදුහාමුදුරු බණ කියලා නෙවෙයි. ස්වයම්භූව නිසා තමන් වහන්සේ වතේම අවබෝධ කරගන්න නිසා උන්වහන්සේට සම්බුද්ධ කියලා කතාවක් කරලා තියෙනවා. ස්වයම්බුද්ධයි. ඊට පස්සේ උන්වහන්සේ ඒසා ගැඹුරු ධර්මයක් අඤ්ඤාපණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පටන් අද දක්වාම තව කෙනෙකුට කියා දීමේ හැකියාව ඇති නිසා ඒ පුළුල් ඥාන නිසා සම්මා සම්බුද්ධ කියලා කියනවා. අන්නේ පිබිදීම චිත්තක්ෂණ වශයෙන් මේ කෙලෙස් සහිත පු탁ජනයට ගන්න පුළුවන්. ඒ චිත්තක්ෂණය තමයි අමේක්ෂණ සම්පත්තිය කියන්නේ. ඒක තමයි මේ සතියෙන් අපි වර්ණගන්නේ. එතන අප්‍රමාදී කියලා කියන්නේ. එතන එළඹ සිටිනවායි කියලා කියන්නේ. එනකම් මම දැන් මෙතන කියලා කියන්නේ ආනේ විදියට ටික ටික තමන්ගේ කෙලෙස් අන්ධකාරය අයින් කරලා කෙලෙස් නිින්දෙන් මරණින්දෙන් අවදි වෙනකොට එයාට හිතා ගන්න පුළුවන් බුදුජානනාංශගේ අවදි භාවයේ සම්මා සම්බුද්ධත්වය ඉති බුදුජානනාංශේ සඳහන් කරන යම් කිසි කෙනෙක්ගේ උපක්ලේශ ඔක්කොම නම් ඒ ලයිස්ට් එකේ ඉන්න ඕනේ මම මේක සාකච්ඡා කරේ උපක්ලේශ තුනක් සංසන්දනාත්මකව හිතාගන්නේ ඒ ඒ උපක්ලේශ නැති වෙනකොට ඒ සාපේක්ෂව හිතා ගන්න පුළුවන් බුදුහාමරගේ අරහන් ගුණය මෙහෙමයි ධම්මා සම්බුද්ධයි විචාචන සම්පන්නයි සුගතයි ආදි වශයෙන් මේ ಗುಣ පිළිබඳව පුදුමාකාර හරියට ලුණු පිළිබඳව පොතක් කියනකට වැඩිය ලුණු කැටයක් දිවේ තිබ්බාම ඒ මනසට ඩොක්කක් කරනවා ගේ තේරෙනවනේ. එහෙම නැත්නම් PhD හත අටක් කරලා ලියන්න පුළුවන් ලුණු පිළිබඳ රසය. දුණු කැටයක් කටේ බෝගේ දැනෙන්නේ නැහැ නේ කොච්චර පොත් කියුවා. අන්න ඒ වගේ මේ වර්තමාන මොහොත අත්දකින්න කෙනාට බුදු හිතක්, බුදු ගුණයක් අත්දකින්න පුළුවන්. ඒ වගේම බුදුචානන්තේ සඳහන් කරනවා ඒ වර්තමාන මොහොත මේ පක්ලේශ නැති මොහොත, සංකේශ නැති මොහොත, චන සම්පත්තිය, මේ සතිය, මේ අප්‍රමාදය අත්දකින්න කෙනාට ධර්මයේ තියෙන ස්වක්ඛාත ගුණය මේකේ මුලත් සුන්දරයි මැදත් සුන්දරයි අගත් සුන්දරයි මේක මේ මුල පටන් ගන්න ආයත විතරයි මේ සෙලිලාරේ තියෙන පස්සට පස්සට යනක නැති වෙයි කියලා එහෙම එකක් නැහැ මැදට ගිහිල්ලා ඒක භාවයටපත් උනත් ධර්මයේ කවදාකවත් මේ අපි දන්නවනේ චුයින් ගම් එකක් කටේ දාගත්තාම රසයි හපහපා ඉන්නකොට ඔක රස නැතිලා අහු පාඩ හරි දෙන්න පටන් ගන්න වෙලාවක් එනවනේ ඒතරේ විචිකල දව එකක් කටේ දානවනේ ධර්මයේ හිම එකක් නැහැ කන්න කන්න කන්න කන්න නැදත් එක වගේම රසයක් තියෙනවා. අවසාන නිෂ්ඨාවත් ඒ වගේ. ඒ නිසා යම් දවසක යෝගාවචරයේ මේ සති මාත්‍රාව තමන්ගේ ජීවිතයට හඳුල්ලා දුන්නාට පස්සේ ඒ මුළු සංසාරෙට වෙන්න පුළුවන්. අපි ඔය සත්‍ය පිළිබඳ පොත ලියපු ඥාන ඥාන රමිත නෑ. ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා එක දවසක විප්ලවීය ආකාරයට මේ සති මාත්‍රාව හිතට අඳුල්ලා දුන්නා පස්සේ මේ සතිය ඒ පුද්ගලයා නිවන් දක්කලා මිස නැතර කවදාකවත් අමතක කරන්න බෑ. ශ්‍රද්ධාව ඇති වෙන්න නැති වෙන්න පුළුවන්. වීර්යය ඇති වෙලා නැති වෙන්න පුළුවන්, නිදිමත එන්න පුළුවන්. සතිය කියන එක හඳුන්වා දුන්නා පස්සේ කවදාකවත් එකම කරන්න. ඒ නිසා මගේ ශබ්දකෝටි හැටියට ලෝකේ තියෙන දරුණුම ඇබ්බැහි වලින් එකක් තමයි සතිය. එක්කෙකුට හරි ඒක විකුණා ගත්තොත් ඌට ආය අම්මා අප්පත් එපා වෙනවා. වස්තු භෝගත් එපා වෙනවා. ඔක්කොම එපා වෙනවා සත්‍ය වෙනුවෙන් ඔක්කොම දෙන්න. නිසා මම මේ ලෝකේ හැමතැනම වෙච්චින එක කුඩු මුලක් උතුන ගන්න පුළුවන් වුණොත් ඒක බොහෝ වෙන ලෙඩක් ඇත්තා. එක්කෙකුට හරි එක්කෙකුට හරි මේක දීගත්තොත් ගෑවෙන ගෑවෙන එක්කනට මේක පැතිරෙනවා. ඒක නිසා මේ ධර්මයේ තියෙන මේ මුල යහපත් මැද යහපත් අග යහපත් ගුණය මේ කතා කරන කෙනෙකුගේ ගුණයක් නෙවෙයි ධර්මයේ ගුණය ඒක තේරෙන්න පටන් අරගන්නේ දානෙදී නෙවෙයි සීලෙදී නෙවෙයි සමාධියේදී නෙවෙයි මේ ප්‍රඥාවේ යෝනිසමස්කාරේ මේ තමන්ගේ අත්දැකීම අතුරු ප්‍රත්‍යක්ෂය ලේස මාත්‍රයක් තොලගාවිච්ච ගමන හරි ක්‍රමයට ඒක කල්පනා කරන්න දන්නවනම් යාට තේරෙන්න පටන් ගන්නවා පුදුදා පුදුමාකාර ප්‍රවිධීමක ආරම්භය පටන් ගත්තා. දැන් මට තියෙන යුතුයකම මොකද්ද? මේ ලබාගත් දේ හැකි තාක් දුරට අත්නෑර. මේක වැඩියෙන් වැඩි කරන එක. කරන්න කරන්න ආධුනිකයට සත්‍ය පිළිබඳ හම් වෙච්ච යම් ප්‍රමාණයක ಗುಣ දැනෙන එහෙම නැත්නම් සුබ පළගෙන දෙන ගතියක් තියෙනවා නම් මේක දිගට යන්න යන්න යන්න යන්න කිසිම දවසක අඩුවක් නැහැ. මම ගිය පාර නිව්සීලන්ත නවසීලන්ත ගියාට පස්සේ ඉතින් ඒ ගොල්ල කියන ස්වාමීන් අවුරුදු දෙකකට සැරයක් අපි ළඟට එන්නේ ආවට පස්සේ ඔබ වහන්සේ හැමදාම මේ අලුත් වෙන ගතියක් පේන්නේ. ඔබ වහන්සේ හැමදාම කියන බණ වල කමඨා සුද්ධ කරනේ වගේ අලුත් ගතියක් පේලා තියෙනවා. අපි අවුරුදු දෙකක සැරයක් දකින්න නිසා අපිට ඒක වැටහෙනවා. ඉතින් මං කිව්වා දැන් ඔය ඇත්තෝ ධර්මජීව හම්බන්ට හරියට ස්තුතිවන්ත වෙනවා අපිට අලුත් බණ જાති කියලා දෙනවා අලුත් කමඨහන් සුද්ධ කරනවා කියලා. නමුත් ඔය එක්කෙනෙක්වත් දන්නේ ඔය භාවනා කරන ඇත්ත එක්ක ඉන්න නිසා මගේ කමඨහන නිකම්ම සුද්ධ වෙනවා. මම හැබැයි ඒකට පන්දින්නේ නැහැ. එච්චරයි මගේ වෙනස තියෙන්නේ. ඕගොල්ලෝ නම් වදිනවා යණ යන තැනට වදිනවා අම්බෝ ධම්මජීව හඳුරු කියලා. නමුත් මේ දෙන්නේ එකතු වෙලා මේ ධර්මයක වැඩ කරනකොට කවදාකවත් ඒක පැත්තට ගලණයක් නැහැ. අපසු ගලණයක් තියෙනවා. ඒ නිසා සතියේ මැදට යනකොට කාගෙන කාගෙන කාගෙන මැදට යනකොට කවදාකවත් ඇතිවීමක්වත් පිළුණ වීමක්වත් එපා වීමක්වත් නැහැ. කෙලවරක් නැහැ. මේ ධර්මයේ ගැඹිරත්වයේ කෙලවරක් ඒ සාධර්මයේ මැදත් යහපත්. ඒ වගේම අග යහපත්. අවසානයේ අපිට මේ කුණු සංසාරේ ඉන්න ගමන මේ ලැබිච්ච මේ පු탁ජන ජීවිතේ ඉන්න ගමන අපිට මේ බුද්ධ ආදී උත්මෙන් වහන්සේලා විසින් පැමිණ වැඩව දාලා යම් තැනක් ඒ නිර්මල තැනක් ඒ නික්ලේශී තැනක් තියෙනවා ඒකට ලං වෙනකොට අපි මෙතෙක් කරගෙන ආපු මේ කර බඳගෙන ආපු බර බඳගෙන ආපු මේ බර හැලෙනකොට අච්චත්ත මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන තාලෙන් හිතා ගන්න පුළුවන්. අවසානයේ මොනතරම් සාන්තියක් ඇද්ද කියලා. ඉතින් ඒ වගේ සක්කාතෝ සම්දිට්ඨිකෝ තමන් වශයෙන් අත්දකින්න ඕනේ. සාන්දෘෂ්ටික ඵල. ඒක දැකපු දවසට තමයි ඒක තේරෙන්නේ. අකාලිකෝ කල්ම ප්‍රතිඵල දෙනවා. ඒහි පතිකෝ ඕන කෙනෙකුට පොට්ටේකටත් ඇවිල්ලා බලා කියලා මෙන්න බලාපන් කියලා. පෙන්ලා දෙන්න පුළුවන්. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි මොලේ ඇති ලුණු මිරිස් කන මොලයක් තියෙන උකුණෙක් තරම් මොලයක් තියෙන කෙනෙකුට ඉන්නවනම් මේක පෙන්වලා දෙන්න ඒ තරම්ම ධර්මයේ ಗುಣ තමට තේරෙන්න පටන් අරගන්නේ තමට මේ සතිමත් වෙන්න පුළුවන් බව වර්තමානට එළඹෙන්න පුළුවන් බව අප්‍රමාදයට එන්න පුළුවන් බව ලාවට හරි චිත්තක්ෂණ මට්ටමේ හරි අත්දකින්නකොට එන මේ ප්‍රමෝදය ඒ හිතේ තියෙන අර ව්‍යාපාදය එනතම් ක්‍රෝධය කියන අකරුණාවන්තකම අයින් කරන්නේ දැනিলা නෙමෙයි. තේරිලා නෙමෙයි. සර්වචර්චේ සඳහන් කරනවා අත්පොරවක් අරගෙන වැඩ කරන වඩුවා. ඒ අත්පොරව දිගට දිගට වැඩ කරන බව පේන්නේ ඒ අත්පොරවේ මිට මැදිලා තියෙන ප්‍රදේශයේ. ඒ තරම් වැඩ කරනකොට වැඩ කරනකොට ඒ පොරවේ මිට මැදෙනවා. ඒ වගේ මේ තලේ ගාලා ගාලා ගාලා ගාලා දිලිසෙනවා. ඉතින් දක්ෂනකොට ඕන කෙනෙකුට මෙන්න මේක වැඩ ගන්න පොරවක් කියලා. එnde ende ende ende ඒකේ අර මිට මැදෙන ගතිය, තලේ දිලිසෙන ගතිය වැඩි වෙනවා. ඒ පිහිය මගින වෙලාවේ ගලක කියලා මේ පිහිය මුවක් කියන වෙලාවේ ඒ වඩුව දන්නේ නැහැ මේ පිහියේ කොච්චරක් ගෙවෙනවද කියලා. එයා එහෙම අදහසකින් නෙවෙයි ගාන්නේ ගාන්නේ මොහත් කරන වැඩේ. නමුත් මොහත් වෙන්න වෙන්න මොකද වෙන්නේ? පොරොගිය වෙනවා. පොරොවිට ඉන්න පිරිසිදු වෙනවා. ඒ නිසා අපි මේ පොරොවෙන් වැඩ ගන්නවා කියලා යන්නේ. පොරව ගන්නවයි කියලා ඒ කරන්නේ ගන්නවයි කියන්නේ මොකද්ද? කරගලට සාපේක්ෂව කියවෙන්නේ. ඒ නිසා මේ සතිය එළඹෙන්න එළඹෙන්න අප්‍රමාදේ එළඹෙන්න එළඹෙන්න අපි ළඟ තියෙන මේ ව්‍යාපාද ක්‍රෝධ කියන දේවල් ඇඟටත් නොදැනී දුරු වෙන්න පටන් අර ගන්නවා. ඒ දුරු වෙන්න පටන් ගත්තට පස්සේ ඒ ව්‍යාපාදේ නැති වෙන මට්ටමට අර මෛත්‍රී භාවනාව කියන එක නිකන් හරියට Tamange ගෙදර යන්න වගේ අලුතෙන්ම ඒකට ව්‍යාපාර කරන්න ඕනේ නෑ. ඉබේම තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ කරුණාව කියන එක එහෙම නැත්නම් අනුකම්පාව කියන කාගර දුකටපත් වෙච්ච එකේදී ඒ සඳහා Taman මේ ඒ කම්පාව අනුව Taman කියන අනුකම්පාව අනුව ක්‍රියාවක් වෙන එක මේක මේ කෘතිම දෙයක් නෙවෙයි. ඒක මේ මේ මනස ශරීරයේ තියෙන එකක්. ඒක එන්නේ නැත්තේ අපේ මේ තියෙන කට්ටිවාදය නිසා. අපේ මේ තියෙන මූලධර්මවාදය නිසා. භාවනා කරනකොට අපි මූලධර්මවාදයට විරුද්ධව කතා කරන්න යන්නේ අපි කරන්නේ වර්තමාන හිත පවත්තන එක විතරයි. හිත පවත්තනකොට හොඳට තේරෙන්න පටන් ගන්නවා මිනිස්සු සියලු දෙනාම manussත්වය අතින් සමානයි. අපිට මේ manussත්වය අතින් සමානකමට යනකොට නැත්නම් මමත් මිනිස්සෙක් කියලා දන්නකොටයි දුර්ලභෝ manussත්ව ප්‍රතිලාභෝ කියලා හැම කෙනෙකුගේම තියෙන වටිනාකම තේරෙනකොට අපිට ඉතලා ගිහලා ලොකු කුට්ටිය කඩා ගන්න අනිත් අයට එක්කන මම ගිහිල්ලා අල්ලගන්න ඒ සෑම දෙයකම තියෙන පටුත්වයේ තේරෙන පටන් අර ගන්නවා මේ සිද්ධ වෙන්නේ ලෝකේ හේතුඵල ධර්මයක්. ලෝකෙ සිද්ධ වෙන්නේ න්‍යාය ධර්මයක්. ওই න්‍යාය ධර්මයට ඉඩ දෙනවයි කියලා කියන්නේ හැම කෙනාගම මානවයිතු අවස්ථාවක් අපිට කරලා දීලා තියෙනවා. මේ කුච්චිය කඩා ගන්න හදනවා නම්, කලින් ගිහලා දීට්ට කල්ලා ගන්න හදනවා නම්, මේ හැම තැනකදීම අපි ළඟ තියෙන අර අර තියෙන කෂල ගතිය, පාහක ගතිය, අර තියෙන කච්චල් ගතිය නැති කරන්න බෑ. ඒකත් එක්ක කරන්න බෑ. එකයි කරන්න තියෙන්නේ ඉන්න ඉරියව්ව දැනගන්න. ඒ ඉරියව් වෙනකොට දැනෙන ආස්වාද ප්‍රසවාසයේ අස්තන අපිට තියෙන එක දකින්ද හක්මන් කරන ඉරියව්ව දකින්ද මේ වම මේ දකුණ කියලා දකින්ද ඒ දකින හැම චිත්තක්ෂණයකම අර අවිහිංසාව ඇති වෙන බවත් විහිංසාව දුරු වෙන බවත් වඩුව පොරව ගන්න හැම වෙලාවකම දැනගත්තේ නැති උනත් පොරව ගෙවෙන බව බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඉතින් මේක නිසා අලුතෙන් වෙනම මෛත්‍රී භාවනා කරුණා භාවනා කියලා නොකලා මේ මේ සතිය රතිපත්තහනේ තුල මේ සියල්ලටම උත්තර ලැබෙනවා කියන එක හරිම අමාරුයි ඒත්තු කරලා දෙන්න මේ අපිට උගන්වලා තියෙන ක්‍රමයක් එක්ක බලන්න. ඒක නම් අපි දැන් කීයට හැකදී මේ අවුරුදු 2600ක් පහුවෙලා අපි ඉන්දියාවෙන් හැතම 1000 ගණන් ඈතක ඉන්න නිසායි කියලා. නමුත් සර්වචනාසිත මේ සූත්‍රය දේශනා කරන්න සිද්ධුනේ මොකද එදා දරුවචනාසේ වැඩ ඉන්නකොටත් මිච්ඡා සංකල්ප ඔය විදිහටම තමයි. වර්ධවා වටහාගත්ත මිනිස්සු ඔය විදිහටම ඉඳලා තියෙනවා. නැත්තම් එදා කස්තුතයක් එන්නේ නැහනේ. බුදුහාමුදුරන්ට බුදුරජාණන් වහන්සේගේ සීතත් ධර්මය අහනකොට ඔක්කොම හිටි වඩවරහත් වෙනවා කියනවනේ. එදත් තිබිලා තියෙනවා. ඒ නිසා මේක කාලීය දෝෂයක්වත්, දේශීය දෝෂයක්වත් නෙවෙයි. කවදා හෝ Taman තේරුම් අරගන්න ඕනේ. මේ කෙලෙස් දුරුවන් කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි తాවකාලිකව යටපත් කරන ක්‍රම. අනිත් එක තමයි මේ කෙලෙස්ේ දැනගෙන මට ළඟ මෙන්න මේ ක්‍රෝධය තියෙනවා. මේ ක්‍රෝධය අයින් කරන්න ඕනේ. අයින් කිරීම සඳහා ක්‍රෝධය කියන්නේ කායිකසිකයක් නේ. නාම ධර්මයක් නේ. සරණ යන්න ඕනේ රූප ධර්මයක්. මම නැවතත් කියනවා මේ හොඳටම හැත් බැඳලා තියෙන මේ අටුවක් බහලා තියෙන මේ නරක අකුසල ක්ලේශ කර්ම සංකලේශ උපක්ලේශ දුරුවන් කිරීම සඳහා ਸਰවඥාන්සේ කායानुපස්සනාත්මයි ඉස්රායිල් කියන්නේ. රූප කර්මස්ථානක හිත බඳින්න. ඉතින් හරි අමාරුයි කෙනෙකුට තේරුම් ගන්න මේ රූපයක හිත බැඳීමෙන් රූපයක එකලස් කිරීමෙන් ඒකෝදි භාවයටපත් කිරීමෙන් කොහොමද නාම ධර්ම ජය ගන්න කියලා. නමුත් රූපයේ හිත තියෙන සෑම චිත්තක්ෂණයක මම ඉන්නේ දැන් රූපයක හිත නැත්නම් මගේ මූල කර්මස්ථානයේ හිත එහෙම තමයි ඉරියව්ව කියලා දන්නවනේ ටික වේලාවක් භාවනා කරපු කෙනෙකුට නැති භාවයේ දැනගන්න පුළුවන් වෙන්නේ ආයත් නමන්න ද්වේෂක් ආපතර ආයත් අනුකම්පා විරේත ගතියක් එනකොට ආයත් තෘෂ්ණාවක් එනකොට තේරෙනවා අනේ මම අර සතියේ ඉන්න ටිකේදී මයි ළඟ තෘෂ්ණාව තිබිලා නැහැ, ව්‍යාපාදේ තිබිලත් නැහැ, අවිද්‍යාව තිබිලත් නැහැ, ක්‍රෝධේ තිබිලත් නැහැ. ඕන දැන් ආවා කියලා. ඒ නිසා කවදාකවත් මතක තියාගෙන ඉන්න කවදාකවත් බෑ අපිට මේ අවිද්‍යාව අවිද්‍යාව නැති, ව්‍යාපාද නැති, ක්‍රෝධ නැති මොහොතක්. ඒ නැති වෙලාවේ දැනගන්න බෑ. නැති වෙලාවක දැනගන්න ඒ වෙනුවට ප්‍රතිචි රූප ධර්ම විතරයි. නමුත් මේ රූප ධර්ම කියන්නේ මොකද්ද? අර සාවිතාල සංසාරයක් අපිට එක්ක ආපු ඒ පක්ලේශය తాවකාලික පිටු දැකලා තියෙනවා. ඒ වුණාට මේක නැවතෙනවා. මොකද අපි తాවකාලිකව නැති කිව්වේ. අනේ නැවත එනකොට තේරෙනවා මේක ගෙට කොට වෙන්නේ පැදුරක් මොකද? ගෙට කොට වෙනකොට දැනගන්න පුළුවන් ඔය මම කොච්චර සුද්ධවන්තයෙක් වශයෙන් පෙනී හිටින්න ගියත් මගේ මේ මේ සංකලේශ තියෙනවා. මේ මේ උපක්ලේශ තියෙනවා අර කෙලෙස් නැති තැනක ඉඳලා නැති තැනක ඉන්න වෙලාවක කාමරාගයක් එනකොට ද්වේෂයක් එනකොට අනුකම්පා විදිහට ගමක් එනකොට ඒ යෝගාවචරයට සාමාන්‍ය කාමභෝගී පෘථග්ජනයෙකුට වඩා මේ භාවනා කරන එකනට ලොකු පිළිකුලක් ඇති වෙනවා. ලොකු පීඩාවක් ඇති වෙනවා. ලොකු දරතයක් ඇති වෙනවා. දැවිලි දැවිලි ඇති වෙනවා. සර්වඥාන්සේ සඳහන් කරනවා වනමුකේ පෑදුවාට පස්සේ බෙහෙත් දාන්න කික්කල තුවාලේ හේදුවාට පස්සේ වඩා ඉදින්න ගන්න. ඒ වගේ තමයි මේ සතිමත්ත කෙනාට වරින් වර මේ උපක්ලේශයන්ගේ දොර අරමුණෙහි මූල කර්මස්ථානයේ හිත තියෙන බව දැනගන්න පුළුවන්. නමුත් මේක හැමදාම හිතින් නෑ පොඩිතාවකාලික වැඩක්. ආයෙත් අරමුණ යටපත් කරගෙන ඔන්න කාම ඡන්දයක් එනවා. ඔන්න ද්වේෂයක් එනවා. ඔන්න අවිහිංසා විහිංසා වෙනවා. එතකොට මේ යෝගාවචරයට අර පැරිච්ච තුවාලයකට ලුණු වතුර වැටෙනවා වගේ හරියට දෙන්න පටන් අර ගන්නවා. ඉතින් මේක කවුරුත් දන්නේ නැත්තම් මේක මේ භාවනාවේ දියුණුවක් බව දන්නේ නැත්තම් මේක මේ සංවේදී භාවයේ වැඩිකම බව දන්නේ නැත්තම් ඉදරන් ප්‍රණීත වෙනකොට මේ වෙන බව දන්නේ නැත්නම් ඒකට කියනවා ධම්මුද්දච්චය කියන්නේ. මේක ධර්මයේ නිසාම Tamanට අසහන කාර්යත්වයකට පත් වෙනවා. නමුත් හරියට කමඨාන සුද්ධ වෙනවා නම් මේ තමයි භාවනාව වැඩෙන බවට ලක්ෂණ. භාවනාව වැඩෙනකොට සතිය වැඩෙනකොට වෙනතට වඩා නුරුස්නා ගති වැඩි වෙන්න ඉඩ තිබේ. මේක කවුරුවත් පිළිගන්න කැමති නැහැ. කිසිම කෙනෙක් කැමති වෙන්නේ නැහැ මේ රත්නත් වෙන්න වෙන්න තමන් තුල නුරුස්නාගත වෙන්නේ කියලා. ඒ බටහිර මිනිස්සේ කියව පොතක මම කියවලා තියෙනවා. අපි මේ හැඟුම් උදාහරගෙන කාමභෝගීව ගත කරනවා අපිට එතන එතන එන ආවේග පිට කරනවා අපි සදාචාරෝ සදාචාර නැති ක්‍රමයට උල්ලංඝනය කරලා හෝ ක්‍රමයට මො සතිමත් වෙච්ච ගමන් අපි තුල ඇතිවෙනා වූ මේ බයලජ්ජාව නිසා යම් යම් මේ දේවල් අපිට එන තාලෙට හෙලි කරගන්න බැරි වෙනවා. මේ නිසා මේ ඇතුළත මේ තද වෙන ගතිය, පොඩි කන ගතිය නිසා භාවනා කරන කෙනාට මේ උපක්ලේශ ධර්මයන් අවබෝධ කරගෙන මේ උපක්ලේශ ධර්මයන් මාළඟ තියෙන බව දැනගෙන වරින් වර ප්‍රහීන කර කර නැවතත් ඒවත් එක ගත කරනකොට අර වනමුගේ පාඩුව කෙනාට වගේ වැඩි අසහනකාරී ගතියක් එනවා. මේක නැතිකරන්න යෝගාවචරය තුළ බෞසුත භාවයේ තිබුණත් මාගේ පුද්ගලික අත්දැකීම නම් ඒ බෞසුත භාවයෙන් පමණක් ඒක කරන්න බෑ. එකට භාවනා කරන අයකට වෙලා එකට ධර්ම සාකච්ඡා කරනකොට අපි අවංකව හෙලි කරනවා නම් අපේ චිත්ත tattwය. ඒක ලොකු සාන්තියක්. හෙලි කිරීම. පාපොච්චාරණය කියලා මේකට අපි සඳහන් කරනවා. ඒ නිසා සර්වචනාසේ සඳහන් කරනවා සමග්ගාණං තපෝසුකෝ. මේ භාවනා ජීවිතේ භාවනා නිසාම අසහනශීලී තත්ත්වවලටපත් වෙනවා. මොහු භාවනා කරන්න එකතු වෙලා එකට සාකච්ඡා කරනවා නම් එහෙම දෙයක් වෙන්න පුළුවන්. නමුත් එකතුව අපි වැඩ කරනකොට අපි හොඳ පැත්ත විතරක් නෙවෙයි නරක පැත්තත් හදා බෙදා ගන්න පුළුවන් නම් සංවේදනය වෙනවනම් එයාට මේ පැමිණීම අසහා පැමිණිච්ච මේ අධානය භාවනාවේ ජීවුණක් පෙරමඟ ලක්මක් කියලා දැක ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා අපි ලෙඩක් කැඩිලා සිංහල බේතක් බිව්වොත් පළවෙනි කතාවට ලෙඩ රෝග ටිකක් වැඩි කරනවා. ඒකෙන් තමයි ලෙඩා දැනග වේදා දැනගන්නේ මෙයාට මොකක්ද තියෙන්නේ සෙන් කිපිලද පිට කිපිලද වාත කිපිලද කියලා. ඉතින් ලෙඩා මේකට බය වෙලා වේදාමාරු කරලා වෙන කෙනෙක් ගාවට ගියොත් එයාත් පළවෙනි දෙන බේතෙන් එයාට ආය වැඩි වෙනවා. අද මේ එක එකන එක එකන වත් යන මේ භාවනා යෝගාවචර දිහා බලනකොට එහෙනම් මේ හදිසි ප්‍රතිඵල සහ ඉක්මන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් යන කට්ටිය දිහා බලනකොට ඉතින් කියන්න තියෙන්නේ ඇත්තට මේ ඇත්ත භාවනා යෝගාවචර නෙමෙයි මානසික අසහනභාවය. මේ ඉවසීම හරහායි මේ ගමන තියෙන්නේ කියන එක දන්නේ නැහැ. භාවනා කරනකොට යම් යම් කෙලෙස් වර්ගයක් ඇවිස්සෙන ගතියක් එනවා. ඒක අපි සාකච්ඡා කරන්නේ කෙලෙස් අවසන්න නෙවෙයි. ධර්මයේ හැටි. ඒ වාගෙම තමයි අර නුරුස්නා ගතියනවා වගේ තමන්ට තමන් දෙස් දෙන ගතියක්. මට ඇයි මෙච්චර සතිය තියාගෙන ඉන්න කෙනාට මට අමතක වෙන්නේ? බැරි වෙලා හරි යතුරු මතක නැති වුණොත් අල්ලපු ගෙදර නිකන් තියනවා වෙනවා. ගෙදර ගෑනේ තියනවා. තමන්ටත් තමන් බලන්න. දැන් මේ මහා ලෝකෙට මේ සතිපට්ඨාන වඩන්න කියලා පටන් අරගත්තාම වෙනද කරපේපත් කරගන්න බෑ. ඒ නිසා ස්වයං විවේචන වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම හිතනවා මට මේක වැරදුනේ gedara ගැනින්නයි කියලා. ගා භාවනා කරන කච්චිය කියන්නේ මට භාවනා කරන්න බැරි රේඩියෝ එක දාපු නිසා. දොර හයියෙන් වහපු නිසා. දැන් බබා ළඟ නිසා. දැන් භාවනා කරන්න ඉස්සලා බබා ලැඩුව ගානක් නැහැ. භාවනා කරන්න පටන් ගන්නතර පස්සේ ගෙදර දරුවෝ මරුවෝ වගේ පේනවා. මේ Tamangeම දරුවෝ තමයි. මේ විදිහට අනුන්ගේ දොස් දකින්න ගතිය පෑරෙන ගතියක් ඒ වගේම හිතෙනවලු ඇයි හද්දියනේ මේ ලෝකේ හරියට පිළිවෙලට දුවන්නේ නැති ඇයි හරියට ඔක්කොමලා වෙලාවට වෙලා වාඩි වෙන්න බැරි. ඇයි ඒකේ පහුලයි. ඇයි මේක ඉස්සරහටයි. ඇයි මේ ධර්මංගලයි පරියන්කට යන්නේ. ඇයි මේ පරියන්කල ධර්මංග කරන්නේ කියලා මේක හරියට ඉරට අකුරට වැඩ කරන්නේ නැති එක පිළිබඳව ප්‍රතිපෝමාකාර ප්‍රශ්න ඉඳ පටන් ඉතින් ඒ ටික යෝගාවචරයක් හෙලි කරන්නේ එයා හිතන්නේ මේ භාවනාවේ දෝෂයක් කියලා. එතන මේ මගේ දෝෂයක් කියලා. එතන මේ මගේ සීල නැතිකමක් කියලා. සතිය නැතිකමක් කියලා. කවදා හරි ඉතින් අපිට සමාජයක් ලැබුණොත් මේවා අපි සුහදව සාකච්ඡා කරන්න. සුහදව සංවේදනය කරගන්න අපිට මේවා වෘතලයක් විතරයි. භාවනා ජීවිතේ අපේ හොරතලයක් විතරයි. කිසිම යකෙක් නැහැ මේ ලෝකේ භාවනා කරලා වර්ධින්නේ නැතුව. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ පස්චිම භාවික බුදුරජාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කරවත පිළිවෙල. ඔක්කොම පාරමිතා හරිනම් සිහිතක පරිසන්දින ඇයි දස පාරමිතා පිළිවෙල බුදුරජාණන් වහන්සේ අච්චර දස පාරමිතා පුරපු උත්තරමන් වහන්සේ බුද්ධහන් කරන්නේ පස්චිම භාවික උත්තරමන් වහන්සේ 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළේ. ඕගොල්ලන්ට පුළුවන් නම් කියවන්න බුදුජානනාංශයේ දුෂ්කර ක්‍රියා කරලා වෙලාවෙදි කරපු දේවල් ශිෂ්ට සමාජ පොතක ලියන්න බැරි දේවල්. ශිෂ්ට සමාජ පොතක ලියන්න බැරි දේවල් ඒත් බුදුජානනාංශයේ කියලා තියෙනවා. මහන්නේ මේ ඔබලා කරන්න ඕනේ මම කරලයි මේ කියන්නේ. ඒ නිසා උඹලට එච්චර දිග ව්‍යාපාර පරිේෂණ කරන්න ඕන නම් මේ මැද පාරේ ඵලයල මම මෙව්වත් කරලා තියෙනවා කියන්නේ. ඒ නිසා තමන්ට තමන් අනුකම්පා කර ගැනීම අනුන්ට අනුකම්පා කරන්න ඉස්සෙල්ලා කරන්න ඕනේ. අපිට තියෙන අපි කවදාවත් Tamanට Taman අනුකම්පා කරන්නේ අපිට කවදාකවත් බෑ. අපි හරි කැමැති අනුන්ට අනුකම්පා කරන්න. ඒක නිසා භාවනා විදි තියෙනවා පරානුද්යතා පරිසංවිත විතක්ක කියලා වංචනික ධර්මයක්. භාවනා කරන කෙනා හිතනවා මම මේ නිකම්ම ඉඳගෙන ඉරියව්ව ගැන බල බල ඉන්නවට වැඩිය ගෙදර ගිහිල්ලා උදල්ලක් කරන පාරක් අයිනේ ලිඳක් කපලා කියලා වතුර ටිකක් හරි ගසලා දුන්නොත් හොඳ නැද්ද? ඒකට වෙන්න බැරි මිනිස්සුන් පාලමක් බඳලා දුන්නොත් හොඳ නැද්ද? පොසොන්නකට දන්තල දුන්නොත් හොඳ නැද්ද? මේ නිකම්ම අතක් උඩට තියාගෙනට වැඩි ඒක කරුණාව නෙවෙයිද කියලා භාවනා කරන හිත වර්තමානයේ ඇදලා දාලා අනුන්ට අනුකම්පා සීන්සේ අයියා වෙන්න හදනවා අක්කා වෙන්න හදනවා. හිල්ලෙන් දනින්න ඕනේ ටෝක. හිල්ලෙන් දනින්න ඕනේ ටෝක කියන්නේ ඔබ උපක්ලේශයක්. වංචනික ධර්මයක්. ඉස්සලා උඹට ඔබ අනුකම්පා කරගන්න. ඒ පිරිසුදු මනසින් සිටි වෙන හරියක් සිටි වෙන්නේ හොඳ මේ භාවනා පැත්තක දීලා මේ අධි කුසලේ පැත්තක දීලා මේ නාම කුසල වලට අනේක බුද්ධ ආදී තුමිනාට ලාගේ කරන්නේ ඒ වගේම අපි ගුරුවරේ කතාව දන්නේ නැහැ. අපි අම්මලක්කලේ කතාව දන්නේ නැහැ. අපි දේශපාලන නායකයෝ දන්නේ නැහැ. ආර්ථික විශේෂඥයෝ දන්නේ නැහැ. සමාජ විශේෂඥයෝ දන්නේ නැහැ. දන්නේ නැති වුණාට බුදුහාමුදුරු කියපු දේවල් අක්කන්න බෑ. තමන තමන් අනුකම්පා කරගන්න අනුකම්පා කරන්න නම් මේ එළඹ සිටි වර්තමාන චිත්තක්ෂණය වෙලාව දක්කාර විදේ පරානුදායතා වර්තන විතක්ක විශේෂයි. පාවෙන්න දෙන්න එපා. ඉතින් මේවා කරනකොට මෙහෙම කටයුතු කරනකොට ලෝකයාට පේන්නේ මේ Tamanට කම්පා කරගෙන ඔය ගාන්ධ භාවීත්ව නගර සභාව විසින් අතාරින කෙනා දෙපේන්නේ කැක්කුමක් නැති, හැඟීමක් නැති, බීඩියලියට වේනා ගායන කරන්න වගේ සමාජයෙන් පිටුපනින්ද කරාරින්න හදනවා වගේ. කියන්න නම් පුළුවන්, නමුත් කරලා බලන්න කියන්න පුළුවන් දෙයක් ලේසි නෑ. මේ අනුන්ට අනුකම්පා දෙන්න පැත්තක තියේදී තම අත්තානමේව පටමං පටිජග්ගේ ජනිවාරයේ කියලා බුදුන් සඳහන් කරන ඉස්සලොම් මේ වෙලේ කරගන්න. ඊට පස්සේ සුව වුණාට පස්සේ අනෙක් කටට උදව් කරපන් කියනකොට අපේ ථේරවාදයේ තියෙන ප්‍රධාන චෝදනාවක් ආත්මార్థකාමී කියන්නේ. අනිකෝ සීලක කට්ටිය සීල දෙනාට උදව් කරන්න හදන අතර මේකේ නා තනියම නිවන් ළඟින් හදනවා කියලා. දැන් අපේ මම ඉපදිච්ච පවුල මහ ලොකු පවුලක්. දරුවෝ 11ක් ඉන්න පවුලක්. අපේ මාගේ සහෝදර සහෝදරියෝ තේරෙන්න මට බලන්න. තනියම නිවන් ළඟින් හදනවා. මේ මං කියනවා දැන් බැන්නට මොකද බල හැමදාම ඉන්නේ නැහැ නේද මෙතන බැලලා යනවනේ. ඒක කටිර දරුවෝ මල්ලෝ ඉන්නවාදී මගේ වැඩක් මම කරන පැත්ත කරලා ඉන්නවා. මගේ නෑවේ සීරම මට බනිනවා. මේ විදිහට රට රසාවට රැකියාවක් කරලා රට සීවියක් කරන වෙනකොට කවුරු හරි දෙන්න බත් ටිකක් කාලා ඔහි නිකන් ඉන්නවා. මේ වදගත් වැඩක් කරන්නේ නැහැ කියලා. ඉතින් මම කියන ප්‍රශ්නයක් නෑ ඔය බැන්නට ඇඟේ වදින්නේ නෑනේ. මට හොඳටම තේරෙනවා මම එළියට ගිහිල්ලා මොනවාරි කෙරුවා නම් ඒක පරිසර දූෂණයක් මේ රත් වෙන ලෝකේ තව රත් කිරිල්ලක් කාට හරි කරදර කිරිල්ලක් කරන චේතනා වැඩිලා උපක්ලේශ සහිතව සංකීර්ණ සහිත කරන සෑම දෙයක්ම පාගන්න. ඒ විදිහට මේ තමන්ගාව ඒ පිරිසුදුකම් නැතුව අනුන්ට සේවය කරන්න අනුන්ට උදව් කරන්න හදනවයි කියලා කියන්නේ මානසික රෝගයක්. ඒක මානසික රෝගයක්. බුදුජානනාථේ සඳහන් කරපු ඉස්ලාම පිරිසිදු යා ඔබ මඩේ ගොඩ ඇවිල්ලා මඩේ ඉන්න මිනිස්සු අරන් දාපන්. අපි එහෙම නෙමෙයි කියන්නද නෑ මම මඩේ ඉන්න ගමන් තවත් මඩේ ඉන්න එකේ කරන් ගන්න අපි උත්සාහ කරනවා. ඉතින් හරියන්නේ නෑ අප්පා. වෙලදී හරියන්නේ නෑ. ඔයගොල්ලෝ තාමත් ඉන්නේ එතන කියලා මම චෝදනා කරනවා. ඔයගොල්ලෝ ඉන්නේ තාමත් එතන. ඒ නිසා මම මේ බණ කියලා ඉවරනකම් ඉන්නේ කතා කරලා කියන්නේ ඔය ස්වාමීන් වහන්සේ වුණාට හරියන්නේ අපි අපේ බිස්නස් එකක් කරගෙන ඉන්නේ කියලා ඒක තමයි සම්පප්පලාප කියන්නේ. ඒකයි මම කියන්නේ කතා කරන්න එපා. කතා කරන්න එපා මේක හොඳට හිතට වැටෙනකන් තේරෙනකන් කතා කරන්න එපා. ඉස්ලාම බලන්න තමගේ චිත්ත සංතානේ පුළුවන් තරම් මේ කෙලෙසිය තියෙනවා. මම මේ කෙලෙසිය අයින් කරන්න ඕනේ. යම් චිත්තක්ෂණයකට අයින් කරගන්න පුළුවන් වුණා නම් ඒක සාසනයේ තියෙන නෛර්යානිකකම මං කියන්නේ රහත් වුණා මං කියන්නේ සෝවාන් වුණා කියලා. නමුත් ඒකට ඉඩ තියෙනවා කියන ගතියයි අපිට පේන්නේ මේක චිත්තක්ෂණයක සතිමත් වෙන්න පුළුවන් කියන. අන්න ඒක අගේ කරන්න කරන්න. ඒක ආඩම්බර වෙන්න වෙන්න ආඩම්බර කියන කෙලෙස් සහිත එකක් නෙවෙයි. සමාදම් වෙන්න වෙන්න අපි දැනගත්තත් නැතත් මේ කියන බරපතල උපක්ලේශ මේ කියන බරපතල සංකලේශ ටික ටික ටික ටික දුරවනවා. ඒ නිසා අපි ප්‍රයත්න වෙන්න ඕනේ හඳුන්වාදීමේ ප්‍රශ්නේ නෙවෙයි අපිට තියෙන්නේ අපිට දැන් හඳුන්වාදීම සිද්ධ වෙලා තියෙන්නේ. අපි මේක බුද්ධි විඳලා තියෙනවා ටිකකට හෝ. දැන් උත්සාහ කරන්න ඕනේ මේ උත්හාන සම්පදාව ලැබිලා තියෙනවා ආරක්ක සම්පදාව. ලැබුණා වූ මේ සතිචිත්තක්ෂණයේ දිගින් දිගට පවත් ගන්න. පවත් ගන්න පවත් ගන්න. ඒ කිලිස් කෙලස් නැති හිතක උපක්ලේශ නැති හිතකට ලැබෙන සිනේ සුගතිය. නැත්තම් එනේන තන එන්නේ එන්නේ එන්නේ ආලෝකයෙන් ආලෝකයට යන ගතිය අනිවාර්යයෙන්ම මුලදී නම් ඒක තේරෙන්නේ නැහැ. මුලදී ටිකක් අමාරුයි මේ එකට එක සම්බන්ධතාවය තේරුම් ගන්න පස්සේ පුදුම වේගයකින් කස කරන්න පටන් ගන්නවා. මේ සැරේ ගියාට පස්සෙත් මට මතකයි මේ පණ කියනකොට ඒ ස්වාමීන් වහන්සේ මතක් කරා එක දිගට පිම්බිලකින් වාර 7ක් 8ක් එක දිගට කරගෙන යන්න පුළුවන් කෙනා 10ක් 15ක් කරන්න යන වෙලාවට යනකොට එතනදී කියන්නේ එන ගැම්ම එතෙන්දී එනේ කුසලතාවය එතෙන්දී එනේ ක්‍රමසා විදි පුදුමාකාර වේගයකින් ඉස්සරහට යනකොට වචනෙන් විස්තර කරන්න බැරි තරම්. ඒ නිසා මුලදි මුලදි මේක විහෙත කර තත්ත්වය දැනගත්තට ඒකේ ගැම්ම ආවට පස්සේ මේ බුදුචාන් වහන්සේ මේ ගාවක් වටවලල්ලේ ගිහිලා අනුකම්පාවෙන් දේශනා කරන දේවල් Tamanටම තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මුලදී ලොකු ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ලොකු වීර්යයක් අවශ්‍යයි. ලොකු සතියක් අවශ්‍යයි. ඔච්චර ඉස්සරහට යනකොට මේ යන්ත්‍රේ පණ ගැනීමලා එනකොට හුඟක් වැඩ සිද්ධ වෙන්නේ ඕටෝ පයිලට් එකේ. මුලදී ඕනේ මේක වේගය අරගෙන යන්ත්‍රයට කත කපා ගන්න. කත ගැවුවට පස්සේ ඒක ස්වයංක්‍රීය පද්ධතියක් වාටපත් වෙනවා. අන්නේ පද්ධතිය වාටපත් වුණාට පස්සේ අපිට තේරෙන්නේ මේ ශාසනයක තියෙන ගැම්ම මොකක්ද කියලා. අන්නේ ඒක පෞද්ගලිකව ඉස්සලා අත්දකින්න අත්දකට පස්සේ ඒ කෙනාගේ චරිතය ඒ කෙනාගේ අපදානය කොහොමදත් නිස්සද්ද බණක් වාටපත් වෙනවා. කොත්තනක මොන જાති කරත් ඒ කිසිම ගැටුමක් අවුලක් ඇති කරන්නේ නැතුව පාර පෙන්නනවා. ඒ නිසා අපි පුද්ගලිකව මේ දේ කරාට ඒකේ මොකද්ද ජන විඥාණයට සිද්ධ වෙන සේවයක් තියෙන නිසා හැම කෙනෙක්ම අදිෂ්ඨාන කරගන්න එක හුදු පුද්ගලික වැඩක් විතරක් නෙවෙයි. එක්කෙනෙක් හරි මේ පට බේරගත්තොත් එක්කෙනෙක් හරි මේ ක්‍රමසාරීදීතව රගත්තොත් ඒක ජන සමාජයට වෙන විශාල සේවයක්. ඒකත් මේකෙන්ම සිදුවෙන අතුරුඵලයක්. මේ සියලු හේතු කාරණා දැක්වීම. නැත්නම් මේ ක්‍රමසහවිදි පාවිච්චි කරලා මේ උපයාස ප්‍රයා ගන්නාලාද මේ ක්ෂණ සම්පත්තිය මේ වර්තමාන එළඹ සිටි මොහොත සතිය අප්‍රමාදය තව තවත් වඩා වර්ධනය කර ගැනීමට අද දවසේ ධර්ම දේශනාවක් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් <clears throat> ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාටම සනසි මුදා වේවා කියලා